තයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කාලෙ වෙන් කරලා තියෙන්නේ දහම් ගැටළු සඳහා නැත්නම් ධර්ම සාකච්ඡාවක් සඳහා ඉතින් අපි කාලේ ඊටම ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කිරීමට මම ඉල්ලා හිටිනවා අපි අපිට අදාළ ප්‍රශ්න නැත්නම් අපේ භාවනාවට අදාළ ප්‍රශ්න විතරක් අපි අරගනිමු එහෙම නැත්නම් අපේ භාවනා ජීවිතයට අදාළ ප්‍රශ්න. එහෙම නැතු අපි මුළු ත්‍රිපිටකයේම තියෙන ධර්ම කරුණු සාකච්ඡා කරන්න ගියොත් ගොඩාක් පටලැවිලි ඇති වෙනවා. ඒක නිසා මේ මම ඉල්ලා හිටනවා කාට හරි කියනවා නම් තමන් කරගෙන යන භාවනාවේදී අපේ සාමාන්‍ය වචෙන් කමඨං සුද්ධ කිරීම සම්බන්ධ ප්‍රශ්න කරුණාකර සභාවට ඒක ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටනවා. තියෙනවද ලිඛිත ප්‍රශ්න? ආ හොඳයි ලිඛිත ප්‍රශ්න තියෙනවා නම් අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. ආ ඊට පස්සේ අපි බලමු සභාවට මතුවෙන ප්‍රශ්න ගැන මේ අවස්ථාව ලබා දෙන්න. අවසරයි ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න පහක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ ගරුතර ස්වාමින් වහන්සේ මා වසරක කාලයක සිට ආනාපාන සතිය වඩනා විටදී උගුරේ තද කැසීමක්ද මුඛයට කෙල පිරීමක්ද සිදුවේ. සමහර අවස්ථාවලදී කැස්සක්ද ඇතිවේ. මෙය මාහට පහදා දෙනමින් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. බුදු සරණයි. ඔවිතකොට ඒ සඳහන් කළා තියෙන උගුරේ කැස්ම හෝ කැස්ස හෝ කෙලගලන එක තියෙද්දි Tamanට භාවනාව කරගෙන යන්න පුළුවන්ද කරන්න උත්සාහයක් අරගෙන තියනවද කියලා සභාවට ඒ කියපු එකනා අදහස් ඉදිරිපත් කරන්න කැමති නම් හොඳ මාතෘකාවක්. ඒ ලියපු එකනා කැමතිද? ඔව්. මගේ ප්‍රශ්නේ එහෙම Tamanට දැනෙන මේ උගුරි කැසිල්ල කෙලගලන ගතිය කැස්ස වගේ තියෙද්දි ඒ අතර වාරේ ආනපානේ බලන්න පුළුවන්ද කියලා. නෑ ස්වාමීන් වහන්සේ. ආයි නවත්තලා ඒක කරන්න උත්සාහ කරනවා. ඔය එතකොට එහෙම කරදරයක් නැති වෙලාවේ ආනපානයයි මගේ කැස්සක් කැසිල්ලක් කෙලි ගැලීමක් පවතිද්දී තියෙන ආනාපානය අතර වෙනස මොකද්ද කියන්නේ? කරදරයක් නැතුව කරනකොට ආනාපානෙ මට මෙහෙමයි මේ කැසතියෙදී උගුර කසද්දී කෙල කලද්දී මෙහෙමයි කියලා ඒ දෙක අතර තමයි මූල කර්මස්ථානයේ මේ දෙකට දක්වන ප්‍රතිචාර වෙනසක් විස්තර කළා කියන්න පුළුවන්ද නැත්නම් ඒක ඒ වගේ පිළිසිදුව බලලා තියෙනවද? එහෙම බලලා නැහැ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ආනපනේ බලලම නැහැ. එච්චරයි කියන්නේ. ආනපනේ බැලුවා නම් මේවා එන්නේ ඉස්සෙල්ලා මෙහෙමයි. ආවට පස්සේ මේකයි කියලා බලන්න පුළුවන් නිසා කමටහන් වාර්තා කරනකොට හැම වෙලාවෙම තමන් මූල කර්මස්ථානේ ආනාපානේ නාම් ඒක පිළිබඳව කතා කරන්න. ඒක නැතුව කැස්ස එනවා, හිම්බිරිසාව එනවා කියලා කතා කරුවොත් අපි අකුසල් පැත්තනේ සමාදන් වෙන්නේ. කුසල් පැත්ත සමාදන් වීම සඳහා තමන් ඉදිරියෙන් තියාගත්ත මූල කර්මස්ථානය ආනාපානහරි පිම්බීම හැකිලිම හරි සක්මන් කරනකොට වම දකුණ හරි ඒක වැටහෙන වෙලාවේදී මොනවද දැක්කේ කියන එකෙන් පටන් ගන්නවනම් හරි දෙයට අපි ලකුණු දීලා පටන් ගන්න. දැන් මෙතන වැරදි වැරදිලා ඉස්සු චෝදන ලයිස්ට් එකක් හදලා තියෙනවා. ඉතින් අනිද්දාසේ වාඩිනකොට මතක තියාගන්න අපිට ආනාපාන දෙකක් තියෙනවා. එකක් තමයි කාර්දර සහිත ආනාපාන. කැස්ස සහිත, කෙල ගැලීම සහිත, උගුර කැසීම සහිත. අනික කියලා තියෙනවා කාර්දරයක් නැතිල ආනාපාන. මෙන්න මේ දෙක අතර වෙනස මොකද්ද කියලා බලන්න යන්න. එතකොට තමයි තේරෙයි. එතකොට මේ බාධාව තියෙද්දිත් ඉදිරියට යන්න ගම්මක් වෙනවා. අපි හරියට පාරේ වාහන නැති වෙලාවේ වාහන එලවන වෙලාවයි පාරේ වාහන තියෙන වෙලාවේ හප්ප ගන්න නැතුව එළවන වෙලාව අතර වෙනසක් තියෙනවනේ. ආන්න ඒක තමයි අපි සලකන්න ඕනේ. ඒ නිසා කොයි වෙලාවක හෝ Tamante ඒ කැත්තෙන් කැසිල්ලෙන් කෙලගලීමෙන් තොර වෙච්ච වෙලාවේ කොහොමද ආනාපාන වැටෙන්නේ කියලා කිව්වොත් ඒ නිසා මම සභාවේ දැන ගැනීම සඳහා මේකෙන් ප්‍රශ්න කරන වර්ණ ගන්නම්. Taman වාඩි වෙලා දැන් මේ කරදරයක් නැවට ආනාපාන තියෙනවා කියන වෙලාවේ ආනාපානය කරදරයක් නැතුව දැන් තියෙනවා කියලා දන්නේ කොහොමද? වැටෙන්නේ කොහොමද? ඉන්නේ මයික් එක දෙන්නේ. එතෙන් මයික් එක දෙන්නේ. ආනපන කරදරයක් නැති වෙච්ච වෙලාවේ මෙන්න මෙහෙමයි කියලා භාවනා කරපු වෙලාවක සීකඳවන්න පුළුවන්. අන්දානපන කරන කරදරයක් නැති වෙලාවේ මොක් කොහොමද දන්නේ දැන් හිත ආනපන තියනයි කියලා. නාසාග්‍රේ සිහිය පිටවාගෙන සිටිනවා. ඔව්. එතකොට සීත පිටවන්න උත්සාහ කරපු වෙලාවේ උත්සාහය සාර්ථක වෙච්ච වෙලාවේ දන්නවද දැන් කොහොමද දැනගන්නේ නාසිකාග්‍රේ මගේ හිත පිටියයි කියලා කොහොමද දැනගන්නේ? හුස්ම සග්‍රේ තිබෙන වදිනවා තේරෙන. ඔව් ඒ වදින වැදිල්ලේදී ආස්වාස වැදිල්ල සහ ප්‍රස්වාස වැදිල්ල සමානවද පේන්නේ නැත්නම් දෙකම සමානව වගේ. දෙකම සමානයි. ඔය ඒක නිසා මේ වෙනසක් තියෙනවා. මොකද ආස්වාසය කියලා කියන්නේ හුස්ම ආස් හුලඟ ඇතුළට ගන්න වෙලාව ප්‍රස්වාසය ගන්න පිට වෙන එක. ඒ නිසා මේ කරදරයක් නැති වෙලාවේ ආස්වාස ප්‍රස්වාසය හොඳට විස්තර සහිතව බලන්න ගියොත් ඒ වගේම ඒකෙන් කතාව පටන් ගත්තොත් අනිත් දවසේ බලන්න පුළුවන් මේ කරදරේ ඉඳි ඉස්සලමට කොච්චරක් ආනපන හිත පවත් ගන්න පුළුවන්ද? ඒ පවත්තන වෙලාවේ පේන විස්තර ටික ඒ තමයි අපි මේ කරදර අයින් කිරීමට ගන්න උපමානේ. කරදර ගැන කතා කරන්නේ නැතුව ආනපන විස්තර වැඩි වැඩියෙන් කතා කරන්න බලාගෙන ගියොත් මෙවුවා මේ ගණන් ගන්න නැති මට්ටමට යනවා. දෙක මේක සාමාන්‍ය කොයි වෙලාවෙත් තියෙන එකක්. උගුරෙන් නිතරම අපිට කැසිල්ලක් නිකක් කරනවා. ඒ වගේම කටර කියලා උනනවා. ඒ වගේම කැස්ස තියෙනවා. ඒව අපි දන්නේ අනික් කාලට සතියෙන් නෙවෙයි ඉන්නේ. සතියෙන් ඉන්න ගියාම ඒක හොඳට පේනවා. ඒ නිසා මේ පේන එක කයට හිත ආපු බවට සතිය ආපු බවට හොඳ ලකුණක්. මංගල කාරණාවක්. එහෙම නැත්නම් පෙර නිමිත්තක්. එතකොට අනිත් දවසේ මතක තියාගෙන ඉන්න සතියට ගිය ගමන් නැත්තම් කයට හිත ආපු ගමන් මේ කයේ සාමාන්‍ය නොදැනෙන ගොඩාක් තොරතුරු පේන්න පටන් ගන්නවා. ඒක සතිය තියෙන බවට ලකුණක්. ඒකට සාදර වුණොත් චෝදනා පත්‍රයට නෙවෙයි සතිය නිසා මට ලැබුණේ කියලා ඒව තිබුණට ආනපාන සතිය පවත්තන්න හෝ සතිය පවත්තන්න එච්චර බාධාවක් වෙන්නේ නැහැ. බාධාවක් වෙනවනම් වෙන්නේ අපි ඒක හිතට බාධාවක් කරගත්තොත් විතරයි. ඒ නිසා බාධා කරගන්න නැතුව අනික් වෙලාවට මට මේක දැනෙන්නේ නැති නැති නිසා නෙවෙයි. අනික් වෙලාව හිත නෑ. හිත තියෙන අතීතය හරි අනාගතය හරි. ඒ නිසා දැන් මේ තියෙන නිසා තමයි පේන්නේ කියලා බලලා ඒක තිබුණත් ආනපානේ බලනවා. ඒ කරදර නැතිලයි කොහොමද ආනපානේ මට වැටහෙන්නේ කියන එක මේ වගේ කමඨාන් සුද්ධ කිරුවේ නැතත් පොතක් තියාන ලියන්න. ඒතර Taman ළඟ තොරතුරු රාශියක් එකතු වෙනවා. ආනපානේ හිත ගිය වෙලාවේදී වැටෙන හැටි ඒකෙන් තමයි විස්තර වැඩි කර පේනවනම් ආනපනේ විස්තර වැඩි වැඩියෙන් දැක ගන්නාසුළු භාවනාවේ උනන්දු ගතියක් යනවනේ සතිය දිනුවක් කියලා ගන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ මස් නැතිවීම නිකන් සාමාන්‍ය ඉන්නකොටත් මස් නැතිවීම නාසාග්‍රේම හුස්ම වදින එක නිතරම දැනෙනවා. නිකන් ඉන්නවා කියලා මොකක්ද අදහස් කරන්නේ? සෑම මොහොතකම නිවසේ කටයුතු කරන අතරතුර ඒ ගමන ඒ ඔක්කොම සතිය පිහිටවුවාට ලකුණු. මේ භාවනා කරපු නිසා අපිට ලැබිච්ච ලාභයක් තමයි ශරීරේ භාවනා නොකරපු කෙනෙකුගේට සාපේක්ෂව අපිට ශරීරයේ සිදුවෙන ක්‍රියාකාරකම් පේනවා. ඉතින් ඒක අටවචන් වහන්සේ බාර ගන්නවා කවදාකවත් ඒ දැනීම් බාධා කරන්නේ නැහැ. ඉවසන්න බැරි මට්ටමට යන්නේ නැහැ. මේකෙන් දන්නවා මගේ හිත දැන් මෙතෙන්ට පිටලා තියෙන්නේ කියලා. ඒවට අපි සාතර වෙනවනම් හිතන්න. අපිට කැමති වෙනවනම් සායව සමාදන් වෙනවා නම් අපිට දැනගන්න පුළුවන් භාවනා කිරීම සඳහා භාවනා මධ්‍යස්ථාන විලා සිල් අරගෙන සුදුරිදි අඳින්න ඕනේ ගෙදර වැඩ කරද්දී තමාට මස්පිඩු නටනවා වැටෙනවා කම්පන චංචල වැටෙනවා. ඒ හැම වෙලාවකම නිකන් නෙවෙයි ඒවා භාවනා කරන වෙලාව. එතකොට ඒවා නිකන් වෙලා කියන්නේ නැහැ. ඒකට කියනවා මේ ඉස්සෙල්ලා භාවනා කරපුකේ ප්‍රයෝජන තමයි කොහෙතන හිටියත් තමන්ගේනේ තමන්ගේ කායත් එක්ක. ඒ ඔක්කොම කුසල් චිත්ත වීති වලට පිං වලට භාවනාමය කුසලයක් විදියට දාගත්තොත් අපි තේරුම් අරගනි ලැබිච්ච මනුස්ස ජීවිතය හරි වටින එකක්. අපි මේ භාවනා කරනවා කියලා කියලා භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා අතක් පිට අතක් යන අත් දෙක වහන ඉන්න වෙලාව විතරයි භාවනා කරනවා කියලා ගන්න. එහෙම එකක් නැහැ. තතිමත්ව ඉන්න හැම වෙලාවකම නැත්නම් සතිය භාවනා කියන වචනේ ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ගන්න පුළුවන්. ඒ හැම වෙලාවකම සතුටු වෙන්න ඒව තව තවත් වැඩි වෙලා පවත්වන්න පුළුවන් නම් ඒ තරම් කුසලයක් කියලා හිතා ගන්න ඕන. අර දැනෙන දැනීම වැඩි වෙලා පවත්වන්න පුළුවන් නම් ඒකට අනුග්‍රහ කරන්න. ඔව් මම නිදා ගන්න අවස්ථාවේදීත් මම මේ සිහියෙන් තමයි කියන්නේ ආසාගෙන මේ හුස්ම දැනෙමින් තමයි නිදා ගන්න. එතකොට කියලා තියෙනවා මෛත්‍රී භාවනා තියෙන ආනිසංශ 11ම 14 පුලක ਸਰවචන්සේ සඳහන් කරලා තියෙනවා. අපිට සාමාන්‍ය උගන්වන්නේ මෙත්තා මේ සුඛං සුපති සුඛං පරිබුඤ්ජති කියලා මෛත්‍රී සහගත සූත්‍රය. නමුත් ඒ වගේ 14 පොලක් පෙන්වනවා 14 වෙනට පෙන්වන්නේ කාය අනුපස්සනාව. කය ගැන හොඳ අවබෝධකින් නිඳ යනවනම් නරු නපුරු හින පේන්නේත් නැහැ සෝසේ අවදි වෙනවා. අර කියන ආනිසංස ඔක්කොම ලැබෙනවා. ඒ නිසා ඒක පුරුද්දක් කරගන්න නිදා ගන්න වෙලාවේ Taman ඇඟත් එක්ක යාළු වෙලා නිදා ගන්න කියලා. මේ ළඟදී මට අවුරුදු 7ක ළමෙක් ලිව්වා මෙල්බන් වල ඉඳලා එයාගේ අම්මලා භාවනා කරනවා අවුරුදු 7ක ගෑන් ළමයෙක්. එයාට කවුද කියලා දීලා භාවනා කරන්නේ. එයා මට ලියනවා මේක මල කරදරේ සාංශ රැහැට හීනෙන් බය වෙනවා. එක එක දේවල් හීනෙන් පේනවලු. ඉතින් මට මේ කරදරයක් වෙලා තිබුණේ දැන් මේ කට්ටිය සතිපාසල කියලා දුන්නා. මම දැන් නිදා ගන්නකොට නිින්දට යන්නේ සතියෙලු. මම නිින්දේදී දන්නවලු මම නිින්දේ ඉන්නේ කියලා. හිතා ගන්න කොහොමද කියලා අවුරුදු 7ක ගෑන් ළමයි කියනවා. මම නිින්දේදී දන්නවා දැන් මම නිින්දේ ඉන්නේ කියලා මට අර ඉතර වගේ හදිසි අවදිවිලිත් නැහැ. නපුරු හින පේන්නෙත් නැහැ කියලා. අවුරුදු 7ක ළමයෙක් මේ පණිවිඩය අරගෙන ඒක අත්දකලා මේක ලියනද මොනතරම් පිරිසිදුවක් තියෙනවද ඒ නිසා ඔක්කොමලා මතක තියාගන්න කොච්චරක් දහසක් සුමේ කටයුතු කරත් නිදා ගන්න වෙලාවේදී ඇඟ පොඩ්ඩක් පිරිසිදු කරගෙන ඇඟට හිත දාන්න ඒක ලොකු මෛත්‍රියක් එතකොට මේ මිත්තානිසංස සූත්‍රයේ මිත්තානිසංස සූත්‍රයේ ඒ වගේ තියෙන ආනිසංස ඔක්කොම ලැබෙනවා ඒක දැනෙන්නේ මේ කය ඔය එක එක තැන් නලියන්න කම්පන චංචල වෙන්න පටන් ගන්නවා. ඒක හොඳ සුබ නිමිත්තක්. පෙර නිමිත්තක්. දැන් මයි කයත් එක්ක මගේ හිතේ ආලු වෙලා තියෙන්නේ. ඒ ඒ අවදීම නින්දර ගියා නම් නින්ද යන හැටි තමයි තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා පස්සේ කියපු ටික හොඳයි ලියලා තියෙන ටික නම් සෞතු. ඒ නිසා ඉදිරිපත් කිරීමේදී මේ ටික හාරලා අවුස්සලා දෙන්න ඕනේ ඒගොල්ලන්ට. මේකයි මේ වටිනා දෙක. මේ මැණික් ඉල්ලම එළියට අරගෙන දලං කැලි ටිකක් විකුණන්න ගන්න. මැණික් තියාගෙන. මැණික් අවබෝධ කරන්න බෑ. අවබෝධ ධනේශ වැදගත්ම දේ තමයි මූල කර්මස්ථාන ගැන මුදුවට විස්තර දාන්න. එතනින් ගියාම භාවනා කරනවා කියලා හිතේ හෝ නැතුව හෝ කයෙහි අස්පනා පිට ඇත්ත වශයෙන්ම සිදුවෙන දේ වැටහෙනවා නම් ඔව් පුළුවන් තරම් ඒ ටික දාන්න කමටහන් වார்த்தාවට. ඒකට අනිත් උඟව දෙනෙක් මේකට තියෙන හුඹස් බය අයින් කරගෙන භාවනා කිරීම පිළිබඳව මේ ජීවිතයට සම්බන්ධ කරගන්න ඉගෙන ගන්න. ඒ නිසා ඒ ටික පුළුවන් තරම් අනුග්‍රහකරනද ඒවට සප්පාය කරන සලසලා දෙන්න කියලා කියන අපි යනවා ඊගා ප්‍රශ්නට. ගරුතර ස්වාමින් වහන්සේ භාවනා කරමින් සිටියේදී අතරමඟ ඇතිවන දරාගත නොහැකි ශාරීරික වේදනාව නිසා භාවනාව සෑම දිනකදීම මගදී නතර කිරීමට සිදු වෙයි. ඒ සඳහා කළ යුත්තේ කුමක්දයි ඔබ වහන්සේගෙන් ගෞරවපූර්වකව නොමැද අසන්නෙමි. ඒතර මොකද්ද කරන භාවනාව? මොකද්ද දැනෙන වේදනාව කියන විස්තර තියෙනවනම් අපිට සභාවේ සාකච්ඡා කරන්න පුළුවන්. එහෙම නැතුව මේක මේ පොදු වචන දෙලි තියෙන භාවනා කරනකොට දැනෙන වේදනාව කියලා. කැමැතිද ඒකේනත් සාකච්ඡාවට සජීවී විදිහට සම්බන්ධ වෙන්න. මොකද්ද කරන භාවනාව? ඒ මৌলিক තොරතුරු නැතුව නඩුවට සාක්ෂි නැතුව නඩුව අහන්න අමාරුයි. අපි එනයි පස්සේ ඒ ප්‍රශ්නේ පැත්තකට දාලා ඊගාව ප්‍රශ්නයක්. කවුරුහරි කැමති නම් ඉදිරිපත් වෙන්න ඒක කොයි වෙලාවකෝ ඉදිරිපත් වෙන්න. ඒ තොරතුරු නැතුව අමාරුයි විග්‍රහ කරන්න. ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාවේදී පිම්බෙනවා හැකිලෙනවා යනුවෙන් භාවනා කරමි. ටික වේලාවක් භාවනා කරන විට ශරීරය පසකට ඇලවේ. නැවත යථා තත්ත්වයට පත් කර ගනිමින් භාවනා කරමි. නැවතත් එසේම සිදුවේ. මේ මාගේ භාවනාවේ අඩුපාඩුවක්ද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය සාමාන්‍යයෙන් කියනවා මේ භාවනාවේදී ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතා කියලා භාවනාදී හැදෙන ඉන්දිය ධර්ම පහක් ගැන කතා කරනවා සද්ධාව, විරිය, සතිය, සමාධිය, ප්‍රඥා කියලා. ඒ ඉන්ද්‍රිය කියන වචනය ඇහැකන දිවනාසය කායටත් යොදවනවා. මෙතනදි කියන්නේ භාවනා ලැබෙන දේවල් ඒ ඉන්ද්‍රිය ලැබෙනකොට මේ ඇඟිලි පහ වගේ එක එක දිශාවල් වලට වගා වෙන්නේ. දිශාවලට වැවිච්චාම ඒ හැදෙන ඉන්ද්‍රියන් අතර රණ්ඩුවක් තියෙනවා. සද්ධාවත් එක්ක ප්‍රඥාවේ විරසක භාවයක් තියෙනවා. ඒ වගේම සතියත් මේ සමාධියත් එක්ක වීර්ය විරසක භාවයක් තියෙනවා. එහෙම විරසක භාවයක් නැති එකම චෛසිකේ සතිය විතරයි. ඒක මැදට වෙලා ඉන්නේ. ඒ නිසා සතිය මැදගිල්ල විදිහට පෙන්නවා. වීර්ය දබරගිල්ල විදිහට පෙන්නනවා. සමාධිය වේදගිල්ල විදිහට පෙන්නනවා. ශ්‍රද්ධාව සුලගිල්ල විදිහට පෙන්නනවා. ප්‍රඥාව මාපටගිල්ල විදිහට පෙන්නනවා. මේ ඇඟිලි පහ වගේ. ඉතින් මේ පහ එක දිශාවට හරවනවා කියන එක ලේසි නෑ. මේවා පස් දිශාවකට හැරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මේවා ඉස්සලා වවන්න එපා. අපි ළඟ තිබිලම නැහැ මුලින් ඉඳලා සාමාන්‍ය ස්වභාවයෙන්ම අපි හිතන්නේ භාවනා කරන තමයි වැඩේ. ඒ වැඩනකොට දිශාගත වෙච්චකොට මේ ශ්‍රද්ධාවත් නැහැ. වීරියත් සමාධියත් කියන මේ දෙක විෂම වුණොත්, වීතිය වැඩි වුණොත් හිත ඇවිසිලා සමාධියක් ගන්න බැරි වෙනවා. සමාධි වැඩි වුණොත් ওই විදිහට බෙල්ල කඩාන වැටෙනවා. ඉරියව්ව වැක්කිරෙන්න පටන් ගන්නවා. මේ දෙක වවල මේ දෙක සම කරන්න ඕන. ඒ සමකිරීම සඳහා මේ කලිතු පක්‍රම තමයි මේ ප්‍රශ්නේ අහන්නේ ඒක පැත්තකට මූලධර්ම පැත්තෙන් බලනවා. හැබැයි මේක ඉතින් කාටත් වෙන දෙයක්. කිසිම කෙනෙකුට සමාධිය එනකොට Taman ඉන්නේ ඉරියව මතක නැති වෙනවා. ඒ එතකොට එක්ක ඉරියව වැක්කිරෙනවා. එහෙම නැත්නම් කඩා වැටෙනවා. ඒ ස්වභාවයි. තමහට ඒක තාම උග්‍ර විදිහට තියෙනවා. සමහරට සාමාන්‍ය ප්‍රමාණයට වෙනවා. ඒ නිසා පළවෙනි දේ මේක එච්චරම ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. යම් වෙලාවක වීර්යයත් සතියත් වීර්ය සමාධියත් දෙක සම්වර වෙනකොට ඉරියව සකස් වෙනවා. වීර්ය වැඩි වුණොත් ඇවිස්සෙනවා. සමාධි වැඩි වුණොත් වැක්කෙනවා. මේ කාරණා දෙක තියෙන නිසා යම් වෙලාවක තමයි තේරෙනවා නම් හුස්ම ගන්න අපහසු වෙන තරමට වගේ බෙල්ල පාත් වෙලා කඳ අමාරු වෙලා වගේ තියෙනවනම් නිදිමත තියෙනවනම් නිදිමත මෙනෙහි කරන්න කියලා කියනවා. එහෙම නැත්නම් ආස්වාස් ප්‍රසවාස දෙක නම් මූල කර්මස්ථානට බිම්බි වැහිණ මේක ඒ දෙක ළඟ ළඟ මෙනෙහි කරන්න කියන. එතකොට අර වැඩි වෙච්ච සමාධියට සාපේක්ෂව වීර්ය නැගිටීමක් සිද්ධ වෙනවා මෙනෙහි කිරීම වැඩි කරනවා. මෙනෙහි කිරීම තමයි අපිට තියෙන යාන්ත්‍රණය උකට. එහෙම කරනකොට හිත අවදි වෙලා එනවා. එහෙම නැතුව ඇඟෙන් හදන්න යන්න එපයි කියන. හැදෙන එක නම් වෙනවා. දැනගත්ත ගමන් සෙනඟක් මැද භාවනා කරනකොට පාත්තල ඉන්න බව දැනගත්ත එක පාට ඇඟ හදන්න පෙළඹෙනවා. ඊට වැඩිය හොඳයි කියනවා. තමන්ට ඍජුමත ගතිය හෝ මූල කර්මස්ථානේ අමතක වෙලා තියෙන ගතිය මානසික මානසිකාරයට දාලා මෙනෙහි කිරීම කරන්න කියලා. එතකොට කයි යම් ආකාරයක සම්බර වීමක් ඇති වෙනවා. ඒක ටික කාලයක් යනවා සකස් වෙන්න. ගොය වෙලාවට ඒ පරියන්කේ ඉන්නකොට සමාධිය වැඩි වුණොත් වැක්කෙන ස්වරූපයට වගේ යනවා. ඒ නිසා පටන් ගන්නකොට කියන හොඳට ඉරියව සකස් කරලා වාඩි වෙන්න. වාඩි වෙලා භාවනාවේ ආමඨහන කඹටහඬ හිත ගිහිල්ලා ටිකකට යන්න යන්න කයේ ඉරියව්වෙන් අපි ටිකක් ඈත් වෙන ගතියක් එනවා. ඈත් වෙනකොට ওই වගේ වැක්කෙන ගතියක් එනවා. ඒකට පළවෙනි දේ කරන්න තියෙන එක ටිකක් බාර ගන්න ගතියක් තියෙන්න ඕනේ කරන්න දෙයක් නැහැ. පස්සේ ඒකේ හදා ගන්නවා. එහෙම නැත්නම් මෙනේ කිරීම කරන්න මූල කර්මස්ථානයේ ළඟ ළඟ මෙනේ කරන්න නැත්නම් නිදිමත තියෙනවනම් නිදිමත මෙනේ කරන්න. එතකොට හරියයි තවත් තුන්වෙනි එකක් වශයෙන් කියන්න පුළුවන් එහෙම ශරීරයේ ඇද වෙලා තියෙන බව දැනගෙනත් තමන් බඩන ආනාපානේ හෝ මේ පිම්බීම හැකිලිම බලන්න පුළුවන්. ඒ බලනකොට ආයෙසරයක් අරව සම්බර වෙන ගතියක් එනවා. ආධුනික යෝගාචරය තමයි කපාරට බය වෙලා ඉරියව්ව හදන්න හදන්නේ. ඒකට ඉතින් දඬුවම් කරන්න දෙයක් නැහැ ඒක වෙන දෙයක්. නමුත් එහෙම නොකලත් මේ තියේ ධානාපාන දිහා හෝ තමන්ගේ මූල කර්මස්ථාන දිහා බැලුවොත් අර ඉරියව්ව සමබර වෙලා සකස් වෙන ගතියක් තියෙනවා. එච්චරයි ඒක ගැන කියන්න තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මා නිස්සරණ වනයේ භාවනා වැඩමුළු වලට සම්බන්ධව භාවනා පුහුණු කළ කෙනෙක් වෙමි. නේවාසික භාවනා වැඩසටහන් වලට නිතරම සහභාගී වීමට නොහැකි නිසා gederදී පැයක් පමණ භාවනාව ප්‍රගුණ කරමි. මා නාසිකාග්‍රය මූලික කරගෙන ආශ්වාස ප්‍රශ්වාසයේ මත සිහිය පිහිටුවා භාවනාවෙහි යෙදෙමි. මුලදී විවිධ සිතුවිලි අතීත ක්‍රියාවලි අනාගත සැලැස්මවල් සිහියට ආවත් දැන් මට ඒකාකාරී අරමුණක සිත පිහිටුවා ගැනීමට හැකි බව දැනේ. බොහෝ අවස්ථාවල භාවනාවෙහි යෙදෙන විට මුලින් ආශ්වාසෙහි සියුම් බවක්ද ප්‍රශ්වාසෙහි ගොරෝසු බවක්ද දැනේ. මෙය සෑහෙන වේලාවක් කරගෙන යන විට ආශ්වාසය හොඳින් දැනෙන අතර ප්‍රශ්වාසය කෙටි වී යයි. ආශ්වාසයට පසුව එම ක්‍රියාවලිය එන හිටින බවක්ද දැනේ. එවිට කයද සැහැල්ලු වේ. දෙයත් විටක එක්වරම ගැස්සේ. ඒ ගැන අවධානය යොමු නොකර ආශ්වාසයටම හිත යෙදූ විට ආශ්වාස ප්‍රශ්වාස දෙකම ඊතා සියුම් වෙයි. පසුව ආශ්වාස ප්‍රශ්වාස කරන බවක් අමතක වූ වාසේ දැනේ. විටක විවිධ ආලෝක ධාරා පැමිණ නැතිව යනවා පෙනී. එම ආලෝක ධාරා අඳුරු වලාවන්ගේ වැසී යනවා පෙනී. මෙම ඡායාවන් ඇතිවෙමින් නැතිවෙමින් බොහෝ වේලාවක් බලාගෙන සිටිය හැකිය. එම අවස්ථාවෙහි ටික වේලාවක් ගත කරන විට කාලය අවසන් වන විධානය ලැබේ. එයින් නැගිටින විටදී එදිනෙදා කටයුතු වලදී සිහිය පිහිටුවා ගැනීමට සිතා සිටියද එය කර ගැනීමට අපහසු වේ. විවේකීව සිටින විට ඉදිරි වැඩ කටයුතු වැනි දේ මතක් වීම වැළැක්වීමට උපදේශක්ද මාගේ භාවනාව ඉදිරියට කරගෙන යාමට සුදුසු උපදේශක්ද ඔබ වහන්සේගෙන් ඊතා ගෞරවයෙන් අයද සිටිමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් උතුම් ධර්මාවබෝධයත් ප්‍රාර්ථනා කරමි මේකේ වාර්තාගත කිරීම හොඳයි අනික් කාත් එක්ක බලනකොට නම් සඳහන් කරලා තියෙන්නේ පරියංක භාවනාව විතරයි ඉල්ලීමක් නම් තියෙනවා එදිනදා වැඩ ගැන මේ දෙක අතරමැද තමයි මේ සක්මන භාවනාවේදී අපි මේ ගුණ ඇති කරගන්නේ. ඒ නිසා සක්මන් මේ පරියන්කයට යන්නේ ඉස්සෙල්ලා සක්මන් කරලා වාඩි වෙනවා නම් ওই පරියන්කේ වැඩ කටයුතු ටික ඉස්සරහට ගන්න පුළුවන්. ගොඩාක් වෙලා යන්න ඉස්සෙල්ලා අර සක්මණෙන් ගිනින එකලස සතිය නිසා මේ පරියන්කේ ආරම්භය හරි සාර්ථක වෙනවා. ඒ වගේම පරියන්කේ මේ කියන தත්ත්වයර්ථය තියෙනවා නම් තමන් තව ටිකක් දිගට පරියන්කේ කරන්න වෙන මට්ටමක් තියෙනවා. මොකද දැන් අර අරමුණ ගොරෝසු වීම සහ සියුම් වීම නැවත ගොරෝසු වීම සහ සියුම් වීම ආදී චක්‍ර දිගට දිගට යන්න පටන් ගන්න තියෙනවා. එතකොට එහාට යන්න යන්න යන්න යන්න ආස්වාසය චක්‍රයක් ප්‍රස්වාසය චක්‍රයක් ඊට පස්සේ ආස්වාසයේ සියුම් වීම සහ ගොරෝසු වීම අතර චක්‍ර කරකැවෙනවා. ඒක හරි අමාරුයි අල්ලගන්න. නමුත් අල්ලගත්තට පස්සේ ගොඩාක් වෙලා යන්න ඕන. ඊට පස්සේ මුළු භාවනාවම ස්වයන් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ස්වයංක්‍රීය වෙන්න පටන් ගන්නවා. අනායාසයෙන් වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි තියෙන බලාගෙන ඉන්න එක විතරයි ඉඳවපු කං ආනපන ගොරෝසු වෙනවා ආයෙ තැම්පත් වෙනවා ආයෙ ගොරෝසු වෙනවා ආයෙ තැම්පත් වෙනවා නිකන් මුහුදේ වඩදිය බාදිය වාගේ ඒ කවුරුත් කරන දෙයක් නෙවෙයි ස්වභාවය අනේ ඉදාට තමයි Tamanට මේ වශී කරගත්තා ආනපන Taman ළඟට නතු කරගත්තා කෙනෙක් කියන්න පුළුවන් ඉතින් මට පේනවා සක්මන මෙතන අඩුපාඩුව බලපල තියෙනයි කියලා ඒතර සක්මණේ තමයි අපි ආනපාන සති භාවනාදී භාවනා කෙරෙන්න දැරලා බලන එකනේ කරන්නේ. සක්මණේදී කරලා බලන එකනේ කරන්නේ. ඇවිදින ගමන් බලනවා. ඒතර gedara කටයුතු කරනකොටත් නැමෙතිල්ලේ සතියෙන් නිස්සද්දව කටයුතු කරන්න බලන්න. එතකොට හරිය වටිනවා දවසක් පුරාවට වැඩ කරනකොට අපෙන් නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න ඕනේ. තමන්ගේ වනදප්පින් අනක් හොදනකොට එද්දක් පෙරද්දක් හොදනකොට දොරක් අරින වහනකොට පොළවේ ඇවිදිනකොට තමන්ගෙන් කොච්චර සද්ද නිකුත් වෙනවද කියලා. ඒ සද්ද වලට නිකුත් වෙනව ඇහෙන බලනකොටම හිත ඇතුළට එනවා. ඉතින් අපි ඒ නිසා භාවනා කරන්න ගියාම දොස් කියනවා අනික් අය සද්ද කරනවා කියලා. නමුත් අපි දවසක් පුරා කටයුතු කරනකොට ගොඩක් අනවශ්‍ය සද්ද නිකුත් වෙනවා. අන්න ඒක අඩු කරන්න කියලා කියන්නේ මම අඩු වෙයි. ඒවට අහුම්කම් දෙන්න. තමන්ගේ නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න. ඒතකොට තමන්ට තේරෙයි තමන් හැම වෙලාවෙම යම් ප්‍රමාණයක ඉන්දිය සංවරයක් ඇතුව වැඩ කරන්නේ කියලා. ඒක තමයි අමාරුම දේ. මේ මේන ඉන්දිය සංවරේ සතියෙන් එන එකක්. ඒක ආවට පස්සේ තමන්ට තේරෙනවා වැඩ කරාට අපි ලොකු සාන්චින්න කාලේ කරන්නේ කරන හැම වැඩක් තුළම හැම චිත්තක්ෂණයකම හිත විස්්‍රාම වෙනවා. අවුරුදු 55 ඉගෙන විස්්‍රාමේ නෙවෙයි. වැඩි කරන්නේ ඒ තමන්ගේ තියෙන ශක්තිය ප්‍රමාණයට තමයි. එතකොට වැඩ කරලා ඉවරලා කියලා හතියරින්න දෙයක් නැහැ. කරන කරන වැඩේ කරන්නේ විස්රාමයි. ඒක තමයි ඔය නැවතිල්ල කරන්න කියනවා. නිස්සද්දව කරනවා විතරක් නෙවෙයි තමන්ගේම නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙනවා. ඊට අමතරව හරියන්කේ සක්මණෙන් පිටත් පුළුවන් තරම් සතියෙන් ඉන්න බලන්න. එතකොට කාටවත් කියවන්න ඕනේ නැහැ. කවුරුත් දැනගන්න ඕනේ නැහැ තමන් මානසිකාරක ඉන්නවයි කියලා. තමන්ටම තේරෙන්න පටන් අරගනි. ඒකට කියන්නේ නිහඬ බණ කියලා. කවුරුහරි එහෙම ජීවිතයක් ගත කරනවා බලාගෙන ඉන්නකට උනත් තේනවා මෙවන්සගේ ජීවිතේ චාරයක් තියෙනවා කියලා. එහෙම නැත්නම් සංවරයක් තියෙනවා කියලා. මම බලාගෙන ඉඳලා තියෙනවා පැය දෙක ලොකු සාංශෙදියා මගේ හොඳටම තරුණ වයසේ ලොකු සාංශකේ වයස වයසත් මම ඒ වයසට දන්නේ නැහැ ඒක නමුත් පුදුමාකාර ගුණයක් තියෙන වැඩක් කරනකොට. ඉතින් ඒක දිහා බලාගෙනකොට තමනුත් නිකන් ඒකට ආකර්ෂණය වෙලා හිටන ගතියක් තියෙනවා. ඒ මංගිල මගේ සමවයසික කෙනෙකුට කියවස ඔය නාකිය වැඩ කරනකොට හොඳ ඕක ගණන් ගන්න සතිය නෙවෙයි නාකිකම කියලා කියනවා. නෑ සමහර නාගින්ද තද වෙනවා. ඔත්සලගේ මැස යන මේ සංසර්පි වැඩක් කරනකොට වැඩ නිතරම වැඩ. මොනවා හරි කර කර ඉන්නේ හැබැයි ඒක මේ ඇඟට වෙහෙස වෙන මට්ටමට නෙමෙයි කරන්නේ. ඒ නිසා මේ ලය තමන්ගේ වැඩ කරන්න පුළුවන් ප්‍රමාණය දැනගන්න විශ්‍රාම වේවි වැඩ කරන්න ඕන. තමන්ගේම සද්ද වලට අහුම්කන් දෙමින් වැඩ කරන්න ඕන. සතියෙන් කරන්න බලන්න පුළුවන් තරම්. එතකොට අපිට කවදා හරි අර පොඩි ළමයාට කිව්වනේ නිින්ද ඉඳි මන් දැන් නිින්ද ඉන්නවා කියලා මොන වචන කියනවද අපි දන්නේ නැහැ. ඒ ළමයා කියනවා. තමන්ට අසතියෙන් ඉන්නකොට දැන් මං අසතියෙන් ඉන්නවා කියලා වැටහි. ඉවරයි. ඔක්කොම ප්‍රශ්නේ දැන් ඉවරයි. කාට හරි පුළුවන් නම් දැන් මං ඉන්නේ සතියේ නෙවෙයි කියලා අසතියෙන් ඉන්න වෙලාවේ අසතිය දැනගන්න ඒක රාජපරාධයක් නෙවෙයි. එදාට තමයි සතිය කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ. ඒ නිසා දවස පුරා බලන්න කොච්චර වෙලා සතිය ඉන්න උත්සාහ කරනවා ඉන්න උත්සාහ ගඩ ඉන්න ඉන්න බදාන ගන්න උත්සාහ කරනවාද කියනවනම් දවසක දැන් මං ඉන්නේ අසතියෙන්. එහෙනම් පමාවට වැටිලා ඒක මං දන්නේ. ඒ කොයි එක වුණත් දන්නේ කොහොඳයිනේ. අසතිය වුණත් දන්නේ කොහොමද? ඒක තමයි තමයි දොස් කියන්නේ යන්නේත් නැහැ. භාවනා නොකරන අයට දොස් කියන්නේ යන්නේත් නැහැ. තමන් තේරුම් ගන්නවා මේ මෙච්චර දඟලන මමත් මෙහෙමනම් භාවනා නොකරන මිනිස්සු කොහොම ඇද්ද? මිත්‍යා දෘෂ්ටිකේ කොහොම ඇද්ද? තිරිසන් සතෙක් කොහොම ඇද්ද? නිරි සතෙක් කොහොම ඇද්ද කියලා හිතා ගන්න පුළුවන්. ඒ නිසා මේ අසතිය තේරුම් අරගන්න මට්ටමට යනකම් කරන්න ඒකට තමන් ගැන පුදුමාකාර පරිේශන තෘෂ්ණාවක් තියෙනවා. මම මේ කරාට මේක කෙරෙන්නේ මට ඕන දේ නෙවෙයි. මේක මේ අන්තරේ යනවා. මේක බලාගෙන ඉන්න නිකන් අර ක්‍රිකට් ගහනකොට අවුට් එකක් යන වෙලාවේදී වෙච්ච සිද්ධිය ආපහු දාලා පෙන්නන්නේ. Action replay slow motion. යලි උනාට පස්සේ ඒ විනිශ්චයකාරතුම සමාජලාට අරයා හොඳයි මෙයා හොඳයි අරේ අවුට් මේ අවුට් කියනවා. ඒකට මේ අනිත් පැත්ත චෝදනා කරනවා. එහෙම ප්‍රශ්නයක් ආව ගමන් කරන්නේ වීඩියෝ ක්ලිප් එක දාලා බලනවා. දාලා බලපුවාම කාටවත් චෝදනා කරන්න බෑ මොකද වීඩියෝ ක්ලිප් එක පක්ෂග්‍රාහී නෑනේ. අන්‍යෝගේ Taman දිහා බලන්න පුළුවන් ද පක්ෂග්‍රාහී නොවි. අසතියේ ඉන්නකොටත් අසතියේ ඉන්න බව දැනගත්තට පස්සේ manussත්ත්ව ප්‍රතිලාභය කියන එක තේරෙනවා. ඒ නිසා ගොඩක් වෙලාවට භාවනාවේ අපි ඉඳගෙන අතක් පිට අතක් තියාගෙන ඉන්න එක නෙවෙයි භාවනාවේ හරි වැඩේ තියෙන්නේ. ඒ දින්දා වැඩ කරනකොට පරියංකේදී ගන්න සතිය මේ පරියන්කේ ඉඳලා ඊගාව පරියන්කේට කොච්චර ගෙනියන්න පුළුවන්ද කියන එක. එහෙම නැත්නම් එතනතර පරියන්ක කරනවා සතිය හැදෙනවා. එතන හැලෙනවා. ඊගා දවසේ ආය උත්සාහ කරනවා. එදින්දා වැඩවල තමයි මේ දෙක දඟල් පුරුක වගේ මල් මාලයක් වගේ පැටලෙන්නේ. ඇවිලිලා ඉන්නේ. ඒ නිසා පුළුවන් තරම් SMS slowly, mindfully, silently වැඩ කරන්න. ඒකම අසතියෙන් ඉන්න බව දැනගන්න උත්සාහ කරන්න. එතකොට ඔය දෙවෙනි ප්‍රශ්නට උත්තරේ හම්බ වෙනවා. අවසන් ලිඛිත ප්‍රශ්නේ ස්වාමින් වහන්ස ගෞරවනීය ස්වාමින් වහන්ස භාවනා කටයුත්ත කරගෙන යාමේදී හිත පිටතට යාම අරමුණ විසිරීම ඇතිවන නිසා එය නැති කරගන්නා ආකාරය පහදා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔච්චර ඒක තමයි භාවනා හම්බෙන පළවෙනි ප්‍රයෝජනය. තමන්ගේ හිත එක තැනක තියන්න බෑ කියලා දැනගන්න එක. ඉතින් මේ විදිහට හිත පිට අනේකත් අරමුණේ හිත පවත්තන්න බැරි බව දැනගත් එකත් හොඳක්ද නරකක්ද කියලා මම කැමති එළිය පෙකනයින් අහන්න. කැමති දත උසන්ඩ ප්‍රශ්න ලියපෙකන. ගේම් නැත්නම් කොහොමද උත්තර දෙන්නේ ඉතින් මේ මේ නඩුවට සාක්ෂි දෙන්න කවුරුත් නැත්නම් අපි නඩුව එක කල් දානවා එහෙම නැත්නම් විසිකොලලා. ඕනේ නම් ඉදිරියටපත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රශ්න ඉවරයි කියලා අපි ප්‍රකාශයක් කරනවා සභාවට වෙන කාට හරි තියෙනවා ප්‍රශ්න ඉදිරිපත් කරනවා. කටට තියෙනවනම් අත ඉස්සුවාම ඒ සංඥාවෙන් අපිට තේරුම් ගන්න පුළුවන් ප්‍රශ්නක් තියෙනවා කියලා අපිට මයික් එක ගවන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මම වැඩි කාලයක් නැහැ භාවනා කරන්න අරගෙන දැන් භාවනාවක් මේදී ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී අපි ආනාපාන සතිය වඩනවා. නමුත් දැන් ආනාපාන සතිය පඩංකයට සූදානම් වුණ ගමන්ම ස්පර්ශයට හිත යනවා. එතකොට ස්පර්ශයට හිත ගියන් පස්සේ ස්වාමීන් වහන්සේ මේ ඒ දැන් ආනාපානයේදීත් ඒ දැනෙන ඒ ආනාපානයේ ආස්වාසෝ ප්‍රස්වාසය ස්පර්ශයක් කියනක පමණක් දැනෙනවා. ඒත් එක්කම ඇති වෙන වේදනා ආදිය, ඒ විඳීම් ආදිය, හඳුනා ගැනීම ආදිය පිළිබඳව යම් කිසි වැටහීමක් තියෙනවා. එතකොට එහෙම ගිහිල්ලා ස්වාමීන් වහන්සේ අර අරමුණු රහිත තත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ අරමුණු රහිත තත්ත්වයේ දිගටම ඉන්නකොට ඊට පස්සේ අර සුතමය ඥාන වශයෙන් ලබාගත් දේවල් එක එක මතක් වෙන්නට පටන් ගන්නවා. එහෙනම් පටන් ගන්න ඊට පස්සේ අර ඉතින් එහාට බලාපොරොත්තුකුත් නැහැ මගේ එහෙම. එහෙම බලාපොරොත්තුවක් හිතින්නෙත් නැහැ. නමුත් ඉතින් එහාට වැඩෙන්න ඕන කියන අදහසක් අට දෙනවා. අනිත් පැත්තෙන් සම්මාස ඒ වෙලාවේදී අර මම කියන හැඟීම නැත්තෙමත් නැහැ. එකක් තියෙනවා. අර සමහරක් වෙලාවට පුද්ගල අර ශරීරය පිළිබඳව වැටහීම නැති වෙලා යනවා. නමුත් පුද්ගලෙක් ඉන්නවා, විඳින්නෙක් ඉන්නවා කියන වගේ අදහසකුත් එනවා. ඉතින් අර මේ මත්පට ගිහිල්ලා ඉතින් එහාට බොහෝ වෙලාවට මට පැයක් පැයකමාරක් සමහරට පැය දෙකක් හරි ඉන්න පුළුවන්කම තියෙනවා. නමුත් එහාට ඊට පස්සේ මට මනස යනවා අර සුතමේ ඥාන වශයෙන් ලබාගත් දේවල් අනිමිත්ත මේ ඒ ඒ වගේ ඒ වගේ වට යනු නමුත් දිහාට මම දන්නවා ඒක නෙමෙයි කියලා. ඉතින් එහාට යන තත්ත්වයක් නැති නිසා බොහෝ වෙලාවට ඊට පස්සේ මම කාලේ වුණාම භවනාවෙන් මිදුණෙන් පස්සේ සැරගෙනත් බොහෝ වෙලාවක් ඒ අරමුණේ ඉන්න පුළුවන්කමක් තියෙනවා. එහාට වර්ධනයක් වෙන්නේ නැති ගැතියක් ගැන වහන්සේ මේකට අර භාවනාවේදී අරමුණට වෙන එක පැත්තක් විස්තර කරන්න උත්සාහ කරා ස්පර්ශය හරහා කියලා ස්පර්ශය කිව්වම ඕනෑම අරමුණක් අපි සම්බන්ධ වෙන්නේ ස්පර්ශය හරහා තමයි. තදපි පස්සවච්චා කියලා සර්වචන්සේ සඳහන් කරලා ඕනෑම දෙයක් හරි වැරදි කොයි එක හරි අපි ස්පර්ශයෙන් පස්සේ තමයි අපි චිත්‍රපටිය බලන්න පටන් ගන්නෙ. ඒ වගේම තියෙනවා මේ අරමුණක කාමයේ තියෙනවා කාම සංඥා කියලා එකක්. රූපේ තියෙනවා රූප සංඥා කියලා එකක්. ඒක හරියට මේ ෆොටෝ එකයි ඒකේ නෙගටිව් එකයි වගේ. එහෙම නැත්නම් මිනිස්සයයි මිනිසගේ හේව නැල්ලයි වගේ. ඒචර භාවනා කරගෙන කරගෙන යනකොට ආනාපානෙ ගිහිල්ලා ගොරෝසු ආනාපානෙ ගිහිල්ලා ඒකේ ඡායාව විතරයි ඉතුරු වෙන්නේ. නිකන් හේව නැල්ල විතරයි ඉතුරු වෙන්නේ. ඒකේ නෙගටිව් එක විතරයි ඉතුරු වෙන්නේ. මම කියන මේ ගොරෝසු අත්භාව වෙනුවට මනෝමය අත්පටිලාභයකට යනවා. ඒකත් සබ්බංග පච්ඡංග සමංගී. අහීනින්ද්‍රිය කියලා බුදුහමද බුදුහමද දේශනා සියලු අංගපතකින් සමානයි. ඉන්ද්‍රිය හීන වෙලා නැහැ. නමුත් ඒක නිකම් නිකම් තැම්බිච්ච පිපිඤ්ඤ ගැලක් වගේ. හේවණල්ලක් වගේ තමයි පේන්නේ. ඒ ගොරෝසුදී ඕලාරිකවති විච්ච කය අර විජේට යනවා. ඕලාරිකව තිබුණු ආනාපානය උදු සංඥාවක් බවට පත් වෙනවා. ඒ පරණයටපත් වෙනකොට මේ ආස්වාසියද ප්‍රස්වාසියද කියලා වෙන් කර ගන්නත් බෑ. බෑ හුස්ම ගන්න බව දාන්න. මේ தත්ත්වයටපත් වෙනකොට Tamanට තේරුම් ගන්න පුළුවන් වෙයි. මෙතෙන්ට එනකොට මේ මම නැති වෙන්නේ හැබැයි මම සහ මම නෙවෙයි කියන මායාව සීමාව තියෙනවානේ. මම සහ මම නෙවෙයි කියන මේ බැඳිච්ච කොටස හොයන්න බැරුව යනවා. මම මෙතන මම මේ මම නෙවෙයි කියන එක අපි හැම වෙලාවෙම අපි ඒ දේශ සීමාව තමයි කටයුතු කරන්නේ. ඔය සංඥා මට්ටමට යනකොට මම තා මම නෙවෙයි කියන එක තේරෙන්නේ නැති වෙනවා. බොඳ වෙන්න පටන් ගන්නවා. ඒ බොඳ වෙන නිසා සමහරු බය වෙනවා. අර තමන්ගේ ආත්මය පිළිබඳ තිබුණ ඝන හැඟීම වෙනුවට ඒක නිකන් වලාකුලක් වගේ, කැඳක් හැදෙනවා වගේ, ලොඳක් හැදෙනවා වගේ වෙන්න පටන් ගන්නවා. ඒ වගේම දැනෙන දේ මේ ආස්වාද ප්‍රසවාසයේ ආස්වාද ප්‍රසවාසයේ දෙක අතර වෙනස නැති වෙනවා. ඒතකොට පරණ මතකේ ඉන්න පටන් අරගන. ඒවත් රඳා හිටින්නේ නැහැ. ඒවත් එනවා ඔහේ යනවා. ඒ නිසා මෙන්න මේක මේ සංඥාව දිහා බලාන හිටියොත් මේ සංඥාව අර මෙතෙක් කල් තිබුණ මම සහ මම නොවේ කියන මරියාදා සීමාවල් කඩලා දානවා. මාන්නක්කාර තිබුණොත් කඩලා දානවා. මේ සංඥාවට කයට තරම් විතර ප්‍රේම කරන්න බෑ. තෘෂ්ණා කරන්නත් බෑ. ඒ නිසා තණ්හාමාන දිට්ඨි තුනම දැන් බොඳ වෙලා තියෙනවා. අන්නේ බොඳ වෙච්ච தත්ත්වය හොඳටම හිතේ තහවුරු කරගන්න කියලා. තහවුරු කළ බණෝට පේනවා ඒ වැටහෙනවා මේ වෙලාවට එක එක දේවල් වෙන කයක් තියෙනවා ආනපනයක් තියෙනවා පරණ මතකත් එනවා මේ දේවල් මේ වැටහෙන දේවල් මනෝමූලමය සංකල්පද එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂයද කියලා තේරුම් ගන්න බැරි යනවා. ප්‍රත්‍යක්ෂය සහ සංකල්ප දෙක අතර බොඳ වීමක් ඇති වෙනවා. ඉතින් එතකොට වෙට වරක මේක ඇත්තටම තියෙනවා කියලා හිතන වරක හිතන නිකම්ම නිකන් හිතේ මායාවක් විතරයි. වරක හිතන එක හීනයක් වගේ. වරක හිතන හැබැයින් වගේ. වරක හිතනවා හිතලුවක් කියලා. වරක හිතනවා ඇත්තක් කියලා. ඒක නිසා අපි ගහපා දෙන්න බෑ මේ වෙලාවේ. මේක මං දැක්කා, මේක මං අත්දැක්කා, මේක මගේමයි කියන්න බෑ. මොකද හැමදේම බොඳ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක හොඳට තහවුරුනාට පස්සේ පේනවා මේ සාමාන්‍ය ලෝකෙදිත් ඕකමයි තියෙන්නේ අපි මේ ගහපා දෙනවා. මේක මම මේක මම දැකලා කතා කරන්න මේක මගේ අත්දැකීම කියලා ඒක තමයි ඔලොබලකම කියන්නේ. ඒ මනසත් එක්ක කවදාවත් ගනුදෙනුවක් කරන්න බෑ. මේ දකින්න දේ බොරුව තියෙන්නේ. මේකත් මායාවක් මේකත් හීනයක් මේකත් ලීලාවක් විතරයි. මේකත් මිරිඟුවක් විතරයි කියලා බුදුජානනාථේ කියන දේ වැටහෙන්නේ අපට අර සංඥා මට්ටමට දී වුණාට පස්සේ තමයි. එතනින් අපිට ඒක අත්දක ගන්න පුළුවන්. අත්දකලා මේ ලෝකෙට ආවට පස්සේ මේකත් ඒකම තමයි. හැබැයි මිනිස්සු මේක ඇත්ත දෙයක්, නිට්ටිය දෙයක්, සුඛ දෙයක්, සුබ දෙයක් කියලා අල්ලගන්න. අතනදී ඔක්කොම බොඳ වෙලා යනවනේ. ඉතින් බොඳ වෙච්ච தත්වයට හිත ප්‍රිය කරන්නේ. මොකද ඒකේ නිත්‍ය සංඥාව ගන්න. මේකේ තියෙන අනිච්ච සංඥා. ඒකේ තියෙන අසුබ සංඥා. ඒකේ තියෙන අනාත්ම සංඥා. ඉතින් ඒ නිසා ඒකේ ඉඳ හිත කැමති නැහැ. විශේෂයෙන්ම අයෝනිසෝ මනසිකාරේ. එනිසා අපි එතෙන්ට යන්න හිත හදනවා කියන්නේ නැවත නැවත එතෙන්ට හිත හදනවා කියන්නේ අයෝනිසෝ මනසිකාරය හරහා යෝනිසෝ මනසිකාරයට ආර්දනා කරනවා. අතෙන්ට ගිහිල්ලා පුළුවන් තරම් එන්න ඒක මගේ හැබෑ නිවහන ඒක තමයි. ඒ තමයි මගේ නියම gedara. දැන් මේ ඉන්නේ පටලවිලා කියලා භවනා කරන්නේ නැති කෙනෙකුට එහෙම විකල්පයක් නැහැ. ඒගොල්ලන්ට තියෙන මේ මේ පිස්සු ලෝකේ විතරයි තියෙන්නේ. ඉතින් ඒකේ හරියට ගහපා දෙනවා ඒගොල්ලෝ. මෙද මේව සත්‍යම් මොගමඤ්ඤම් කියලා මේමයි සත්‍ය සෙස්ස සියල්ල බොරුයි කිය. සංඥා මට්ටමට ගියාට පස්සේ පේනවා මේව මටමත් විශ්වාස නැහැ ඇත්තද සංකල්පයක්ද කියලා. ඒකේ හුදුවට ජීවත් කරවෙන්න ඕනේ. මේකට කියන්නේ සිද්ධි වෙන්න ඕනේ. වශී කරන්න ඕනේ. කරනකොට කරනකොට තියෙනවා මේ ලෝකේ කොච්චර අඳබාලද හරියට කට්ටක් ඇතුලේ ජීවත් වෙන කුකුල් පැටියෙක් වගේ. තාම කට්ට කඩාගෙන ඉරියට ඇවිල්ලා නැහැ. ඉතින් ඒ නිසා ඒක ඇතුලේ ලෝකයක් හදාන ජීවත් වෙන තමන්ගේ මතිමතාන්තර වල තමන්ගේ සංකල්ප ලෝකයක ජීවත් වෙන්නේ. මෙතෙන් ගියාට පස්සේ මේ සියල්ලම සංකල්ප බාටපත් වෙනවා. ඉතින් ඒක ওই මට්ටමට කිට්ටු කරලා තිබිලා තියෙන බුද්ධ ඥානසේ පහළ වෙන්න ඉස්සෙල්ලා ඉන්දියාවේ කල්පනා යුගයේ නේව සංඥා නා සංඥා මට්ටමට ගිහිල්ලා තියෙනවා. ඒත් මේක මේකෙන් එළියට පයින් හැටි දැනගත්තේ නැහැ. බුදුසසුනේ මතක් කරා මේක පුළුවන් තරම් දවසේ වැඩි වෙලාවක් ඉන්න විදිහට ජීවන රටාව සකස් කරගන්න. අපි මේ දන්න දේවල් හුදු මනෝ විකාරයක් විතරයි. හුදු හීනයක් විතරයි. හුදු ලීලාවක් විතරයි. හුදු මිරිඟුවක් විතරයි කියන එක දැකගන්න. ඉතින් අන්ටයට ගහපා දෙන්න යන්න එපා. එතකොට පටලවිනවා. මොකද මේ පිස්සු ලෝකයක් නෙමෙයි. ඒගොල්ලෝ මේ ඉඩම් බෙදාගෙන දේශී මාරකවලු හදාගෙන රණ්ඩු සරුවල් කරගෙන ජීවත් වෙන ජීවිතේනේ. අරකට ගියාට පස්සේ ඔක්කොම බලුවමනයක් වගේ වෙන්නේ. ඕකේ අර කෑල්ල හොඳයි මේ කෑල්ල හොඳයි කියන දෙයක් නැහැ. ඔක්කොම එක වගේ. ඔක්කොම නිකන් මේ වමන ස්වරූපයක් තියෙන. නිසා ඒක ගොඩක් වෙලා ඉඳගෙන ඉතින් ඒකට ලොකු පෞරුෂත්වයක් ඕන. ලොකු ශ්‍රද්ධාවක් ඕන. ලොකු සීලයක් ඕන. ලොකු සතියක් ඕන. එතකොට පේනවා ආර්යයන් වහන්සේලා ඉන්නේ මොන වගේ ලෝකයකද කියලා. උන්වහන්සේ ගහපා දෙන්න යන්නේ මොකද මේ ගහපා දෙන්න හදන දේ සංකල්පයක් විතරයි. යථාර්ථයක් ඒකේ නැහැ. ඒ නිසා කියනවා කැමති කෙනෙක් බාර ගන්න කැමති කෙනෙක් නිකන් ඉඳී කියලා. ඊට සොයනතර නිතරම වගේ කලකිරීමක් ඇති වෙන ඒත් එක්කම සමහරක් වෙලාට හිතෙනවා මම දැන් අර එන්ජින් එකකින් ගලවලා දාපු නට් එකක් වගේ මේ එහෙම මොහොඩක් තිස පැහෙනකොට නම් ඉවරනවා. අයියෝ දැන් ඉතින් දැන් ඉතින් සෙල්ලම් කරනවා ඇත ගියා. දැන් අර හොරියයිච්ච බල්ලෙක් පිළේ පුතියන් ඉන්නකොට බලන්නේ අපි නැද්දගේ චිප් කියලා කියන්නේ. එච්චර තමයි. නාගෙත් අරකට තෙයි කියලා. ඒකනම් හරි. ওই ටික ආවනම් 20 දී 30 දී වයසේදී අන්න මගේ අරුමෙත් මම ඒක තමයි ස්වාමීන් වහන්සේ මම කියන්නේ මම පෙන්ෂන් ගියන් පස්සේ අපේ කල්යනා මිත්‍ර ස්වාමීන් වහන්සේලත් එක්ක සම්බන්ධ වීම නිසා තමයි මට මේ කඳුබඩු භාවනා මධ්‍යස්ථානෙත් එක්ක එකතු වීම නිසා තමයි මේ ධර්මයේ වටහා ගන්න නැත්නම් මම 60න් ඉස්සෙල්ලා ධර්මයේ මොකුත් දැනගෙන හිටින්නේ නැහැ. දන්නවනම් පුළුවන් තරම් අපිට හම්බුනොත් අපි සල්ලි පස්සේ තමයි යන්නේ. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තියෙනවා. මනුස්සයා නිතරම යන්නේ අර්ථ ශාස්ත්‍රය පිටපත්. එහෙමයි. භජନ୍ତି සේවନ୍ତି ච කාරණත්තා නික්ඛාරණා දුර්ලභා අජ්ජ මිත්තා. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා ඒකෝ චරේකග්ග විසාන කප්පෝ. ඇසුරු කරනවා නම් භජනය කරනවා නම් භජනය කරන්නේ අර්ථයේ සිද්ධියේ තමන්ගේ කාර්යය කරනකන් තමයි. අත්තට පඤ්ඤා කියලා කියන්නේ මනුෂ්‍ය රුපියල් වලින් කල්පනා කරා. ඒක බුදුහාම කියන අසුචි කියලා. ඒ නිසා මනුෂ්‍යයන්ගේ අසුරක් මට නොවේවා. ඉතින් අපේ ජීවිතේ හොඳම වයස අපි ඔය කක්කාවේ තමයි ගත කරන්නේ. අවුරුදු රක්ෂාව කරන කාක් අපි එක එක කුලල් කාගනිමි හම්බ කරනවා. ඒක ඉතින් කවුරක්වත් වාද විවාද තොරව කරනවා. කරලා 60 50 පිරුණාට පස්සේ ඔන්න බොම්බෙලුකෙන් කල්කටා කියලා වම දකුණට දකුණ පේන වෙලාවට දකුණ තියනට වම යන වෙලාවට ඔන්න එනවා පන්දල් ඇවිල්ලා ඉතින් අයියා වෙන්න හදනවා අක්කා වෙන්න හදනවා එතකොට ඉතින් හැලිලා ඒත් නරක නෑ මොලේට යන්න පුළුවන් ඊට ඉස්සෙල්ලා හොඳට මේ ජීවිතේ දිහා මේ කොල්ලෝ කෙල්ලෝ දිහා බලන වයස කොල්ලෝ කෙල්ලෝ දිහා බලන වයස රැකියාවක් දිහා බලන වයස ඩිග්‍රියක් ගන්න හදන වෙලාවේදී දැනගත්තොත් මේක විහිළුවක් කියලා ඒකට අපේ තාත්තලා අම්මලාවත් කැමති නැහැ. කම්පැනි කාරොත් කැමති නැහැ. ආණ්ඩුවත් කැමති නැහැ. කවුරක්වත් කැමති නැහැ. ඒ ලෝකයක් ඒකම ලෝකයක බුදුජානනාංශ මේ ධර්මය පිළිහිටවල තියෙන්නේ කොච්චර කරත් මේක මායාවක් තියෙන මේකේ එහෙම කියනකටත් කැමති නැහැ. නමුත් මායාව තේරුණාට පස්සේ පේනවා නටපු තොවිලකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ කියලා. ඒක හැබැයි හොඳට හිතවද්ද ගන්න කියලා කියන්නේ. මේක මේ පශ්චාත්තාපේ ද්වේෂයෙන් බලන එක නෙවෙයි. ඇති හැටි වශයෙන්ම දකින්න මේ පෙරදිලා වැරදිලා වෙන දෙයක් කරගන්න බැරුවට දකින්න නෙවෙයි. බුද්ධ ආදී උත්තරවන්නාන්සලා ආර්යයන් වහන්සේලා දැකපු එකක්. මට දැන් පේනවා මට පුළුවන් මේක මගේ හැබෑ නිවහන කරගන්න. ඒ පේන සංඥාමේ ලෝකය නැත්තම් සංකල්ප සහ යථාර්ථය අතර වෙනසක් කරන්න බැරි තරම් ඔද්දල් ලෝකයක් මේක. ආන්න ඒක හිතට වද්දලා දෙන්න ඕන. දැනුණාට බෑ. ඔය පොත්වල කොච්චර තිබ්බත් කියවලා තිබ්බත් ඒක වෙනම දෙයක්. භාවනාවේදී මේක හිතවත් ගන්නවා. හිත වැදුනට පස්සේ මේ මුළු ලෝකෙම පොඩි ළමෙන්ගේ සෙල්ලංගයක් පාටපත් වෙනවා. දෙමාපිය පොඩි ළමගේ සෙල්ලංගෙට ගියාට පොඩි ළමයි වගේ විනෝද වෙන්නේ නැහනේ. අර පොඩි ළමයි සන්තෝෂ කරන්න යනවා. ගියාට මේකේ පොඩි ළමයි කරන වැලි සෙල්ලමක් මේකේ තියෙන. කුමරු කුමරිකා වාලුකා ක්‍රීඩා කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. ඒ නිසා ජීවත් වෙනවා ලෝකේ. ජීවත් වුණාට ඔය කාගවත් රණ්ඩු සරුවල් වලට පක්ෂග්‍රාහී වෙන්න යන්නේ මොකද මේ නොදරුවන්ගේ වැඩ. මැරෙන්නේ නැහැ කියලා හිතාන කරන වැඩ. මේ සංඥා වලට ගියාට පස්සේ මොනක්වත් ගන්න දෙයක් නැහැ ඔක්කොම මට ගෑවිලා හැඳි ගෑවිලා තියෙන්නේ. එතකොට අපි ලෑස්ති. මේ මුළු සමස්තෙම ලෝකෙම එකක් විදිහට සලකන කියලා මගේ ලෝකේ මගේ නොවන ලෝකෙ මේ සිංහල ලෝකෙ මේක දෙමළ ලෝකෙ මුස්ලිම් ලෝකෙ කතෝලික ලෝකෙ මොකක්වත් නැහැ. ඔක්කොගෙම තියෙන එකයි. අපි මේ නන් දාගත්ත ගමන් අපි කුඩු මිරිස් කාපු රිලව් වගේ රණ්ඩු කරනවා. එහෙම රණ්ඩු කරන දෙයක් නෑ මේ සංඥාවකට රණ්ඩු කරන්නේ. හීන එකයි මේ ඔක්කොම වෙන්නේ. අවදිලා බලනකොට අර හීනෙන් රිදිච්ච හිත තාම රිදෙනවා. ඒකට දැන් පේනවා මේ චිකල ඉඳලා තියෙන හීනෙක් කියලා. අන්න ඒ වගේ අවදි වීම වෙන්න අරින්න ආය නින්දට යන්න. ආය අවදි වෙන්න එතකොට තේරෙයි මේ ගහපා දෙන්න හදන්නේ මොනතරම් අවිද්‍යාවකටද කියලා. එනිසා මේක මේක වැඩි දියුණු කිරීම කටයුතු කරන්න කියන එකයි කියන්නේ. හොඳයි යන ගමන. තෙරුවන් සරණයි වහන්සේ. තව ටිකක් වෙලා තිනවා අපිට ප්‍රශ්න සභාවේ තියෙනවනේ. ප්‍රශ්න නැත්තම් අපි මේ ටික වෙලාව ගන්නවා අන මයික් එක කිල්ලන පිටපත. අත උස්සන්න පොඩ අත උස්සන්නේ එතකොට තේරෙනවා. ගරුතර ස්වාමීන් වහන්සේ මම ආනාපානසති භාවනාව කරමින් අවස්ථාවේදී ආනාපානස්ති භාවනා සිත පවත්මින් ඉන්න අවස්ථාවේදී ඊට ඒක අභිභවමින් හදවතේ ගැස්ම වේගවත් දැනෙනවා ඊට පස්සේ හිත ඉබේටම ඒ හදවතේ ගැස්ම කෙරෙහි යොමු වෙලා මුළු ඇඟ පුරාම ඒ හදවතේ ගැස්ම මුළු ඇඟ පුරාම දුවන ගතියක් දැනෙනවා ඒක මට ලොකු සතියක් ඒක මට ලොකු තෘප්තියක් දැනෙන නිසා ඒ කෙරෙහි මම හිත යොමු කරනවා එතකොට ඒක තව තවත් ඒ කෙරෙහි යෙදී ඉන්නකොට තව තවත් ඇඟ තලන වෙන තරමටම හදවතේ ගැස්ම මට දැනෙනවා. ආනාපානසති භාවනාවට හිත යොමු කරන්න බැරි තරමට හිත හදවතේ ගැස්පත් මුළු ශරීර පුරාම ගැස්මත් දැනෙන්න පටන් ගන්නවා. ඒක මට තෘප්තියක් වශයෙන් මම ඒ කෙරෙහිම හිත යොමු කරන් ඉන්නවා. ඒක ගැන ඒක සොඳද්ද එහෙම නැත්නම් ඒකේ ආදීනිවද්ද කියන පැහැදිලි කරලා ඉස්සේ කරනවිල්ලා හිටනවා. ආචාර්ය ප්‍රසාසය කිව්වත් කයේ පැවැත්ම දෙකම කායගත සති. බුද්ධජනනාථේ සතිපට්ඨාන වගේ සූත්‍රයක කායගත සතිය පවත්වාන ක්‍රම 14ක් පෙන්ලා තියෙනවා. පළවෙනියෙන් පෙන්වන්නේ ආනාපාන සතිය. ඊට පස්සේ ඔක්කොම අඩගුයි. ඒ නිසා දැන් කයේ හිත තියනවා කියලා දෙකේදිම සතුට වෙන්න පුළුවන්. මේක මනෝ විකාරයක් නෙවෙයි ඇත්ත. අස්පන අපිට වෙන දෙයක්. ධානාපාන එකක් මේ මේ දැනන කයේ දැනන දැනුම එකක්. දෙකටම සමහිත දාලා බලන්න එකයි තියෙන්නේ. මතුවෙන්නේ ප්‍රකට වෙන්නේ මොකද්ද? ඒක දිගේ අනේකයි කරන්නේ. ඒකට කියනවා ඒ අටුවාචාන් වහන්සේ ඇත්තටම බුදුගෝසාචාන් වහන්සේට අටුවාව ලියන අටුවාචාන් වහන්සේ ලියනවා යථාපාකටං විපස්සනාබි නිවේෂෝ දෙක තුනක් අරමුණු එනවනම් වඩා ප්‍රකට මොකද්ද එතනින් බැස ගන්නයි කියනවා ආනපන තියෙනවා නම් ප්‍රකට ඒකෙන් බහින්න කයේ කම්පන චංචල දැනනවා නම් ඒකෙන් බහින්න දෙකම ගැළපෙන දෙකම තොටුපටවල් දෙකක් ගඟට බහින තොටුපටවල් දෙකක් ඒක පහසුවේ ගන්න කියනවා ප්‍රකට එක ගන්නයි කියනවා සමහරවිට සයින්න එහෙම ඉඳීමේදී මම අර තායිලන්තේ කියලාදී එක සයින්නාසී නමක් අයුද්ධයවලදී මම එහෙම මගේ ප්‍රශ්න ඉදිරිපත් කර වෙලාවේදී උන්වහන්සේක ඒ කෙරෙහි හිතෙම ගොරොත් එම සමහර ශරීරයට වෙන ප්‍රශ්නයක් එන්න පුළුවන් නිසා ආනාපානසති භාවනාවටම හිතෙම කරන්න උත්සාහ කරන්න කියලා. ඒක තවත් පැහැදිලි වෙන්න හදනවා ප්‍රශ්නයක් නිසා කයි මේ කම්පන වේගය කියනවාද කියන දන්නේ නැහැ. ඔක්කොටම ඉන්නේ නැහැ මේක. කෙසේ නමුත් අපිට අරසාවක් තියෙන මේ දෙකම කායනුපසනාවට වැටෙන. වර්තමානයේ ඇත්ත වශයෙන්ම කයේ සිදුවෙන දේවල්නේ. දෙකටම සමහිත දෙන්න ඕනේ. උගාක් වෙලාට භාවනාදී අපිට දෙක තුනක් හම්බ වෙලා කලකොල වෙන්නෙම අපිට හිත වික්ෂිප්ත වෙනවා. නමුත් මතක තියාගන්න ඒක සිද්ධ වෙන දෙයක් නම් කවදාවත් භවනාව නොමග යන්නේ. කරපු දේවල් වලින් තමයි භවනාව නොමග යන්නේ. සිද්ධ වෙන දේ සහ කරන දේ කියන එක තේරෙනවනේ. කරන්න ගියොත් අනා ගන්නවා. සිද්ධ වෙන කිසිම දෙකින් කවදාවත් භවනා නොම ගන්න. මොකද ඒ ස්වභාවය ඒක හේතුඵල ධර්මිකේ වෙලා තියෙනවා. ඒකට හිත දෙන්න. ඒකට අරසාව තියලා තමයි මම හිතන්නේ ටීකාචාරින් වංශලා මතක් කරලා තියෙන්නේ. යමක් ප්‍රකටද එතනින් භවනා කරගෙන යන්න. ප්‍රකට එක්කනට මූල මූලිකත්වයේ ගන්න කියන දිකට යන්න. ඒකට අපිට කිසි දවසක පැටලෙන්න තරක් නැහැ. ප්‍රකට දේ යනවා ගියා. ඒ වෙලාවෙන් වෙලාවට ප්‍රකට වෙන දේ අනුව යනවා. හැබැයි මේ විදේ හීනයක්වත් මතියක්වත් කල්පනා කරපු දෙයක්වත් නෙවෙයි මතු වෙච්ච දේ. ස්වභාව සිද්ධ. ස්වභාව සිද්ධ දේ කවදාවත් නම ගන්නේ නැහැ. දැන් අපි එනං පිටිපස්සෙන් අත උස්සනවා. අත උස්සගෙන ඉන්න ඕන. නැත්තම් අහුවෙන්නේ නැහැ මේ අනේ කරාට පයින්ඩ කාර්යයට තේරෙන්නේ නැතු වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මම මේ පොදු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මම මේ ඉදිරිපත් කරන්නේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාව මම YouTube එකේ ගොඩාක් අහනවා ඒ කමටහන් සුද්ධ කරන අවස්ථාව ස්වාමීන් වහන්සේ අපිට ඉතාමත් වැදගත් ඉතින් පොදුවේ මම ඔබ අපේ විමල ස්වාමීන් වහන්සේගේ අවසරය තියෙනවා නම් තව ඉදිරි මාසයකදී ඔබ වහන්සේ මෙවැනි වැඩසටහනකට වැඩම කරන්න පුළුවන් ද කියලා බොහොම කරුණාවෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලීමක් කරන්නයි මම කතා කළේ. මේක වැඩසටහන වල මම තමයි මුළු ජීවිතේම යන්නේ මම. පොඩ්ඩක් මයින් තැන්න එන්න. මම ඔයගොල්ලෝ ඉන්න තැන්න ගෙන්නනට වැඩිය. උටින්ද හැන්ද වෙනකම් මේකෙම තමයි මම ගත කරන්නේ. ස්වාමීන් වහන්සේ මේ උත්සාහ කළා කිව්වතාවක් එන්න අපහසු නැහැ. ඒ කකුල් දෙක ලවුත් වෙලා. ධර්මයේ තියෙනවා නම් චීනෙට හරි ඵලයන් කියලා තියෙනවා. මුස්ලිම් මුස්ලිම් රටේ තියෙනවා මම කියවා කින්නියා ගිය වෙලාවේ මේ පිටියේ මොකද්ද තියෙන්නේ කියලා. කුරාණේ තියනවලු ධර්මයේ තියනවනේ චීනට රිපලයක්. අමාරුදේ ධර්මයේ අපිට යන්න බැරි කම නෙවෙයි. ඒ වෙලාවට ධර්මයේ මයි ළඟට එනකන් ඉන්න එපා. නෑ ස්වාමීන් වහන්සේ අනේ සමා වෙන්න ඕනේ විස්මන වැඩසටහන් වල ගොඩාක් දේශනා අහනවා. නිස්සරණවන්නේට එන්න අවස්ථාව කරුණාරත්න මහත්තයත් එක්ක කීප දවසක් ආවා ඊට පස්සේ බැරි වුණා ඒකයි තරංගට කිව්වනම් තරංග කරලා දෙයි මේ ඉන්නවා එක එක එක එක නයි ඒගොල්ලන්ට පොඩි ගාණක් දෙන්න ඕනේ ඒකට අඳුල්ලන්න ඕනේ ඒකට දෙනවා ඊට පස්සේ මට කොමිෂන් එකකුත් දෙනවා එහෙමයි එනිසා මේකමයි යන්නේ මම සතුටු වෙනවා දැන් අපේ කුස්සිය අම්මලා අපේ ගෙවල් වල දහරක් සුමේ කරන අම්මලා භාවනා කරනවා භාවනා කරලා එන තොරතුරු වලින් පේනවා මේගොල්ලෝ විහිළු නෙවෙයි කරන්නේ කියලා. ඒගොල්ලෝ බැහැලා කටයුතු කරන. අපි බයිනවා මං හරියට බයිනවා. බැන්නට මොකද සතුටුයි. මම ඉස්සලාම මැටි අම්බලමේ අන්දියේ නුගේගොඩ පිටකොට්ටේ 2006 ඔව් 2006 ගියේ. මම හිතුවේ නෑ මම හිතුවා මේ කොළඹ ඉන්න ගෑනු සෝබන කරන જાතියක් කියලා. නෑ මහන්සි වෙනවා ඔක්කොමත් කළා දරුවොත් හදන ගමන් භාවනා කමටහන් සුද්ධ කරනකොට තේනවා කොච්චර ආශාවක් තියනවද ඒ වගේම කියන්නේ හරියටම කරලා ඊපස්සේ ලොකු සාංශය අනගහන ගියාම දීලා කිව්වා සාංශ මම මේ කොළඹෙන් ආසාවට යනව නෙවෙයි පොඩ්ඩක් අහගෙන ඉඳ අහන ප්‍රශ්න කොච්චරක් අදාළ ප්‍රශ්නද අහන්නේ කියලා එචා මාත් ඉන්නේ හරි සතුටින් මම අවුරුදු දෙකකට සැරයක් විතර නිව්සීලන්තයට යනවා නිව්සීලන්ත කට්ටිය කියනවා ඔබ වහන්සේ කොච්චර දියුණු වෙනවද කියලා අහනවා ඒක අවුරුද්දක් බලලා අවුරුදු දෙකකට පස්සේ බලනකොට බනවල කොච්චර දියුණුවක් තියෙනවා මම කිය ඒක ඕගොල්ලන්ගේ දක්ෂකම. බඩ අහන කිසි කෙනෙක් මේ මේ කණෙන් ආලේ යහපැත්තේ විසි කරන්නේ නැහැ. කමඨාන සුද්ධ කරගත්තට පස්සේ ප්‍රශ්නේ ආය අහන්නේ ඒකට පස්සේ ප්‍රශ්නේ අහනකොට මම කිව්වා ඉතින් මම ඔයගොල්ලෝ හැමදාම මට වඳිනවා මම කවදාවත් ඕගොල්ලන්ට වැඳලා නැහැ. ඕගොල්ලෝ මට බුදුහාමරටත් වැඩිය ලොකෝ. ඕගොල්ලෝ තමයි මට උගන්වන්නේ. ඕගොල්ලෝ ඒක දන්නේත් නැහැ. මම අහන ප්‍රශ්නේ මට තේරෙනවා කොච්චරක් මේක තේරුම් අරන් තියෙන්නේ කියලා. පිරිමේ ඇතින් දුර්වලයි. මම මූණ බලාගෙන කියනවා මම බයින හුඟක් අහනවා ඒක තමයි. ගෑනු කෙනෙක් ඒ දරුවෝ තනාගෙන gedara දොරත් හදාගෙන වෙලාවක් හදාගෙන ඇවිල්ලා ගන්න වැඩ දිහා බලනකොට ඕනේ භාවනා මධ්‍යස්ථාන බලන 70ක් 80ක් කාන්තාපක්ෂේ ඉන්නේ. තවත් අමාරු ඇත්ත. අමාරු වුණාට ඔය කරන ඒ ක්‍රියාව જાතියක් නැගිටවල ගන්න පුළුවන්. නැගිටින වැඩේ තියෙන්නේ කාන්තාවතේ. පිරිමේ බර ඇද්දට මේකේ පදම තියෙන්නේ කාන්තාවතේ. සමුත්තට භාවනා කරන්න. ඕගොල්ලෝ කුසට දරුවෙක් ආපු ගමන් අඩු ගානේ දවස් 10ක් භාවනා කරන්න. ආය මොකක්වත් කරන්න එපා. වෙන මොන සායනයක්වත් ඕනේ එන්නේ පිළිසින ගන්නෙත් හොඳ දරුවෙක්. අම්මත් පිනයි, දරුවොත් පිනයි. වද්දපු දවසේ ඉන්න දරුවට කියලා දෙන්න. උන් ඒ ටිකිරි භාෂාවෙන් ඒ නැත්නම් මේ කිරි කටහඬෙන් අම්මලත් එක්ක අම්මලට ගොඩක් වෙලා වෙලා අමාරුයි දැන් වෙලා තියෙන අත්තම්මලත් එක්ක හැදෙන්නේ. දැන් මම වෙනම වැඩසටහනක් කරන යනවා අවුරුදු අත්තම්මලාට අවුරුදු 3 ළමෙක් කුලේ තියාගෙන මේක කියලා දෙන්න. ස්වාමින්වහන්ස මම තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමින්වහන්සේගේ මෙද්බෝස් සෙවන ආරණ්‍ය සේනාසනයේ යනවා. ඒ අර දිගුකා ඒ දවස් 10 ඒවට සම්බන්ධ වෙනවා ස්වාමින්වහන්සේ. ඉතින් මට මෙහි ළඟයිනේ මෙහි නිස්සාරණවනේ ඉතින් එහෙට යන්න බැරිකමයි තිබුණේ. නිස්සාරණවලත් ළඟයි නිස්සාරණයටත් ළඟයි ඒ නිසා දැන් 100කට ඉඩ දීලා තියෙනවා. දැන් මෙහෙ මෙව්වෙත් හැදෙනවා. තව අවුරුදු 5ක් යන්න අවුරුදු 5ක් ගියාම බලන්න ලංකාවේ මොකද වෙන්නේ මොන්න තරම් භාවනා මධ්‍යස්ථාන හැදෙනවද? මොන තරම් කාන්තාවන්ට පහසුකම් හැදෙනවද? ඒක මට හිතලා තියෙනවා මම දැන් මේ පැත්තට යන්නේ නැහැ. මේ හැදෙන තැනකට ගිහිල්ලා වැඩ කරගෙන යන එකයි තියෙන්නේ. ඒ තරම්ම වයසක කට්ටිය පුළුවන් තරම් ඉඩම් බූදල් සේරම පූජා කරනවා. මේකනම් පාර ස්වාමීන් වහන්සේ මේක බාධා කරගන්නේ කියලා. ඒ නිසා අපිට වැඩිය මං හිතනවා ඉස්සරහට යන પરම්පරාව ප්‍රශ්නාතිමුත් හරිම උග්‍රයි. කුඩු ගහණ්ඩයි ළමාපචාරයි කිලෝක් නෑ. ඒක දැනගෙන භාවනා කරන එකනට ධර්මයක් තියෙනවා වැඩ කරන අයක් තියෙනවා සංවේගය උපදව ගන්න තැනකුත් තියෙනවා ඒ නිසා මේ පැත්තක් තියෙනවා ඒ නිසා හැමදාම නත්තල් නෑ. අවුරුද්දකට එක සැරේයි ආපු වෙලාවේ වැඩේ කරගන්න එකයි තියෙන්නේ. නැව ආපු වෙලාවේ නැගගන්න. මට අර යන්න බැන්නා මේ යන්න බැන්නා කියලා අපේ ලොකු තාංශය අපවත් වෙන්නේ ඉස්සලා අන්තිමට කියවන්නේදී කිව්වේ විලඳ පිරිසක් වශයෙන් වෙළඳපොළ හම්බ වෙච්ච වෙලාවේ වෙළඳාම කරගන්න නැතුව වෙළඳවල පහු කරලා පශ්චාත්තාප වෙන වෙළඳ පිරිසක් වෙන්න එපයි කිව්වා මේ නමලා. හම්බ වෙච්ච වෙලාවේ වැඩේ කරගන්න ඔය කපේ ගෙදර මිනිස්සුන්ට නෑ දැන් කාට පැහිඳුවක් කිලෝරක් නෑ මං කියන්නේ කරාරින්න කියලා ඒ ටික කරන් ඒ ටික කරන්ඩ SMS දාලා slowly mindfully silently කරනවා තමන් නිතරම තමන්ගේ නිකුත් වෙන ශබ්ද බලාගෙන කරනවා කරන හැම වෙලාවකම සතියෙන් කරනවා මම සුද්දේ කියලා කම්පැනි එක වැඩ කරේ ඒ කාලේ කවුරක්වත් දන්නේ නැහැ. මම භාවනා කරන බව කවුරක්වත් දන්නේ නැහැ. අවුරුදු 6 ඉවර වෙනකොට 6ක් හිටියා මං. ඉවරනකොට සුද්ධ සපත්තු සේපු ගලවලා සුදු නැෂනලයක් ඇඳගෙන වැල්ලේ වාඩි වෙලා මටත් වාඩි වෙන්න කියලා ඇහුවා මේ මොකද්ද කරන්නේ කියලා කියලා දීපන් කියලා. මම දවසින් දවස දවසින් දවස මම දිනු වෙනවා. හැම අවුරුද්දෙන් පඩිය දෙගුණ කරනවා. දෙන දින පහසුම ඔක්කොම දෙනවා. හැබැයි මං ජොලියේ ඉන්නවා. security බලනවා labor management බලනවා research development උත් කරනවා production කරනවා මේ පළාත් වල ගිහලා බඩුත් එකතු කරනවා ඉංග්‍රීසිච්ච කර ගන්නවා post graduate එකකුත් කරනවා හිතා ගන්න බෑ. ඊපස්සේ මේ වගේ මට කියන්න පුළුවන් කමක් තිබුණේ මම සුද්දට වාඩිලා කිව්වා මට මම එක වැඩකට එක වැඩයි කරන්නේ ගොඩක් කුලිය දාගන්නේ මට ඒක දැකගුවා මමත් හොඳ කතෝලිකයෙක් මම දන්න කෙනෙක් ඔయిత වැඩිය මොකක් හරි උඹ ළඟ තියෙනවා කියලා. එතන මගේ භාවනාවේ මම ගොඩක් කරුවේ මේ සූද්දේකට කඹරන ගම. පැය 24ම රසාව. සෝ එක්කෙනෙකුට බෑ මං විතර වැඩ කරන්න. ඕන කෙනෙකුට බහින්න කියන ෆීල්ඩ් එකට මයිත් එක්ක ඉන්න කියන ඕන ඕන වැඩකට. මම ඒක ඉගෙන ගත්තේ වැඩ කරලා. ඔයගොල්ලෝ තන්නේ කර පච කෙලින්නේ නිදහසට කරුණු හොයා ගන්නවා. මේක වැඩක් කරපුවාම ඉසాత බඳගෙන අඬනවා. මහන්සි කියනවා බොරු මෙන්න 716 ගිය අයියා අපි එක වචනයක් කරන්න වචන 6 8ක් කතා කරන්න පුළුවන් බුදුහාමුදුරන්. කවදාකවත් කියනනේ බෲස් ලී වගේ ගහගන්න. අන්තිර බෲස් ලා මිසින්, මෑන් මිසින්. කවදාවත් නෑ. හතරගෙන අපි ගොඩින් බේරිමු. එතන පැකිලෙන්න එපා. දැන් ඉස්සරහට එන්නේ මේට වැඩිය හොඳ වෙලාවක්. හොඳ කියන්නේ හොඳ කට්ටියට. නටකයන් හරකට යයි. ඒ නිසා ගණ්ඩ මේ වගකීම මාතා අම්මා. ගෙදර අම්මා තමයි ගන්න ඕනේ. අර ගත්තට පස්සේ මුළු පවුලෙම ආයෙ යුද්ධ නැහැ. දලයි ලම්තුමා පැහැදිලිවම කියනවා අද යුද්ධ නතර කරන්න තියෙන කාන්තාවතේ තියෙන කියලා. පිරිමි ආයුධරම් බැසට ඒ පිරිමින්ගේ ගෙදරක තියෙන සාන්තිය කාන්තාවතේ තියෙන. දඩුවන්ගේ සාන්තිය කාන්තාවතේ තියෙන. ඒ නිසා ඔයගොල්ලෝ භාවනා කරනවා කියලා කියන්නේ පවුලක් භාවනා කරනවා. ඒ නිසා දැන් තිබුණට වැඩිය වැඩි පහසුකම් එච්චරයි කියන මේ ආමතු ආපෙලන් දාන මේක හොඳයිද කියලා. නැතු හොඳ නැතු කියන්නේ නරකයි මේක කී දෙනෙකුට භාවනා කරන්න පුළුවන් දැන්. තව ආදපන් ආමතුරුනේ. ආදලා පුළුවන් තරම් මේ මිනිස්සු කණ්ඩ දෙන්න ඉන්නවා. තල්ලි දෙන්න ඉන්නවා. ආමතුරු අතර අත ගන්න යන්න නරකයි. ආමතුරු අත දෙන ඔබ කණ්ඩ දීපන්. උඹලා කාල භාවනා කරපන්. ඒක නිසා ඔයගොල්ලෝ දන්නවනේ මං හිතන්නේ කොහොමඩක්වත් දන්නව වෙන්නේ නැති දානේ දෙන පිනට වැඩිය දානේ කන පින කියලා. අහලා දෙනවා. දානේ ගන්න දානේ දෙනවට වැඩිය ලොකු පිනක් තියෙනවා. කවුරු හරි දෙන දානයක් කාලා භාවනා කරන්නේ ඒක සිල්ලන්නේ නෙවෙයි. ඒ බුද්ධ ජයන්තිට ඉස්සෙල්ලා තමයි දාන දීලා ඉතින් දීර්ඝ ප්‍රාර්ථනා කෙරුවේ. දැන් නෑ. කවුරු හරි දෙන දානයක් වළඳලා වාඩි වියම් භාවනා කරපන්. බය වෙන්න එපා. ඒකට අපි ළඟ අපේ ලංකාවේ තඹු බත් දෙන්න වෙන ලෝකේ එකම જાතියක්වත් නැහැ. ඕනම රටක ලංකාවේ ඕනේ පදසක් જાතියක් තියෙනවා ලංකාවේ හැම මිනිස්සෙක් ගියොත් තඹ බට්ටියක් ගිහලා දෙනවා. අරගොල්ලෝ ඇන්ලොප් එකට දාලා සල්ලි ටිකක් දීලා යනවා. ඒක ඒක දුප්පයි. මේකේ වෙන තඹ බට්ටියක් දෙන්න. ඒ ගතිය තියෙනවා අපි ගායන අපි සංඝයා සත්ත පහක බයක් නැහැ. අපි එළියට බහිනවා ඕන තැනක. විය තනක කණ්ඩාම් වෙනවා. ඉතින් ඒක අම්මලා නිසා තමයි කියන්නේ. හැබැයි අම්මලා දැනගන්න ඕනේ දානේ කාලා භාවනා කරපල්ලා. වියලා තිටි අනුන්ට දෙනවට වැඩිය ඒක නිසා උත්තරේ එච්චරයි. හොඳයි අපි වෙලාව ඉවරයි. එහෙනම් අපි පැයක් විතර වෙලා ගත්තා. කාලසටහනේ සඳහන් වෙන්නේ දෙකේ සිට 2:30 දක්වා සක්මන් භාවනාවක් කරලා අපි 2:30ට නැවත වාඩි වෙනවා මෙතන විනාඩි 45ක පරියන්කයක්. ඊට පස්සේ දේවි වේගයට පස්සේ ධර්ම දේශනාවකින් අපේ වැඩසටහන නිමා වෙනවා කියලායි කාර්යතරණනේ සඳහන් වෙන නිසා මෙතෙල්ල විනාඩි 30ක කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. සක්මන් භාවනාව කාට හරි කියනවාද පිටත් වෙන්න ඉස්සෙල්ලා සක්මන් භාවනාව පිළිබඳව දන්නේ නැති ගතියක් තේරුම් ගන්න ඕන ගතියක් ඈතිරි කර ගැනීමක් අවශ්‍යයි කියලා හිතනවා. අද ඔක්කොටම කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒකට ක්‍රම තුනක් බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා. ඉස්සලා ඉගෙන ගන්න. ඉතින් කරලා බලන්න. කරලා බලනකොට තියෙන මතුවෙන දුෂ්කරතා සාකච්ඡා කරා. එනිසා දැන් අහලා තියෙනෝනේ කරන්න ඇති. අහලා තියෙන එක ක්‍රියාවත් කරනකොට සක්මන් කරනකොට තමයි කොයි තැනේදීද සැකයක් මතුවේනේ. කොයි තැනේදීද මේක තව සුද්ධ කර ගන්න ඕනේ කියලා හිතන්නේ. මොකද්ද වම දකුණ වෙන වෙනම ගන්නකොට වම් පාදය තියෙනකොටම දකුණු පාදය ඉස්සිලා. එතකොට ආයි දකුණ උස්සන එකට සිත යොමු කරන්න බෑ. වම තියෙනකොට එතෙන්ට සිත යොමු කරනකොට මෙයන් දකුණු පාදය ඉස්සිලා තියෙන. අන්න එවැනි අවස්ථා ප්‍රශ්නයක්ද නැත්නම් උත්තරයක්ද? නෑ එන්න එවැනි අවස්ථාවල් අර ඒක කිරෙන්නේ නෑ. මග ඇරෙනවානේ. අපේ හිතට හිත එකයි අරමුණු කෝටියක් තියෙනවා. ඒක අරමුණු එක හිතට අරමුණු රාශියක් තියෙන එක තමයි ජීවිතය කියන්නේ. උන්ට හිතට ඔක්කොම අරමුණු ගන්න බෑ. හිත ගන්නෙ මොනවද? වැඩිම තණ්හා දෙන අරමුණු. වැඩිම මාන්න දෙන අරමුණු. වැඩිම දෘෂ්‍ය දෙන අරමුණු. ඒ අරමුණු රාශියක් දීලා හිතට කියන්න මොකද්ද ගන්න කියලා බලන්න. අභාවිත මනස ගන්නෙම පාපතර හිතවිල්ල. බුදුජානක කියනවා අරමුණු රාශියක් දීලා මධ්‍යස්ථ අරමුණක් දීලා හිතට ගන්න කියන්නේ කියලා. මධ්‍යතරම පළු දෙකක් තියෙනවා ආස්වාද ප්‍රසාර පිම්බීම හැකලීම වම දකුණ ඉතින් එතකොට ඒක විස්තර කරන කෙනෙක් කියනවා මෙහෙම උදාහරණ උදාහරණ දෙකක් දෙනවා ස්වාමීන් වහන්සේ පටන් ගන්නකොට නම් වම දකුණ කියලා යනවා ටිකක් වෙලා යනකොට වම උස්සනකොට දකුණ කියලා ඉවරයි දකුණ තියෙනකොට වම ඉස්සලා ඉවරයි ඒක හරියට බයිසිකල් එකක් පෙඩල් එකක් පදිනවා වගේ කියලා අපි එකකට බර දාලා ඇල්ලුවාට අනෙක් පෙඩල් එකේ පය තියෙනවනේ ඒක දන්නවා දැන් පෙඩල් එකෙන් ඉස්සෙනවා යා මේක පාගනවා ඉතින් මේ වගේ තමයි දැන් මට පේන වැඩ ක්‍රියාවලි දෙකක් තියෙනවා. අවධානය මෙහෙම මෙහෙම මෙහෙම මාරු වෙනවා. එහෙම නැත්නම් කියනවා ධනක් වතුර තියෙන වතුර බලක ඇවිදිනවා වගේ. ධනට ධනක් කනක වතුර බහැලා. ඇවිදිනකොට මුළු කකුලම වතුර කැපෙනවා පේනවනේ. අන්න ඒ වගේ මේ වැඩපිළිවෙලේ විස්තර පේන්න පටන් ඒක ප්‍රශ්නයක් නෙවෙයි උත්තරයක්. අපි වෙනදාට වැඩිය කය ගැන දන්නවා. ඊටත් වැඩිය සරල කරන්නේ ඒ දෙකම අපි කියන පය වම තිනොත් දකුණ ඉසිලා. දකුණ තිනොත් වම ඉසිලා. මේකෙදී හිත අන්දබන්ද වෙනවා වි අන්නේ විහිිත වෙන්න පුළුවන්. නමුත් හොඳටම Taman දන්නවනේ දැන් ඉඳගෙන නෙවෙයි කියලා. ඇවිදින්මින් ඉන්නේ කියලා. මොකද කියන්නේ? එච්චරයි. මම මේ වැඩේ වෙන්න බෑ ඉඳගෙන ඉන්නකොට. මේ වැඩේ වෙන්න බෑ බුදියාගෙන ඉන්නකොට. මේ වැඩේ වෙන්න බෑ හිටගෙන ඉන්නකොට. දැන් ඇවිදිනවා. ඒ නිසා මූලික ලක්ෂණ ලැබෙන්නේ වම දකුණ හෝ දිගටම දැකීම නෙවෙයි. ඉඳගෙන නෙවෙයි ඇවිදිනවා කියලා දන්නවා 100 100ක් ලක්ෂණ හම්බ වෙනවා. මේ අතිරේක ලක්ෂණ. මොකද කියන්නේ? එහෙම එහෙම ස්වාමී. ආ වයස මාදිනේ. කවෙන්ලා සහනද අවසාන පාකේ හරි මේ ටික කරගන්න ලැබුණානේ නේද? නැත්තම් මේකත් නැහැ. අනික අයිගාවාත්මෙට හරි. එහෙමයි. මොකක්ද? වාගේට තොරණංගස. ඒ නිසා පොඩි උන්ට අවුරුදු 7 8 ළමයින්ට සක්මන හරි පරියන්ගේ කිව්වොත් කවදාවත් ප්‍රශ්න හන්නේ නැහැ. කවදාවත් නෑ. උන් ඒක කරලා උන්ට ඒක කියන්න තියෙන ආසාව. කියන්නේ ගිරව් කතා කරනවා වගේ. මයි ළඟ ඇති මෙච්චර උස කොළ කොටක් දැන් පුළමෙන්ට භාවනා කරන්න කියලා දුන්නාට පස්සේ ඒ ළමයි ඒක කියන හැටි නාකින්ඩයි නාකිච්චන්ඩයි මොන්න තරම් කියලා දුන්නා තව මදි තන්නනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසාවක් මිනිස්සුනේ තිබෙයිද මේ ගැලවීම. ওই දන්න ටික ඇති. මුන්ට මැදි දිගට කරනකොට කරනකොට පුදුම තොරතුරු ගැප් එනවා. ඒක ලියා ගන්න නැත්නම් සාකච්ඡාවට දාන්න. එතකොට අපිට තේරෙනවා අපි මෙහෙම හිටියට ලෝකේ ඉතාමත්ම භාවනා කරන 100.1කටත් වැඩිය දියුණු જાතියට අපි අහුවෙලා ඉන්නේ. අපි ඒකට ආඩම්බර වෙන්න ඕනේ. මෙච්චර වැඩ තියදී අපි කොහොම හරි භාවනා මධ්‍යස්ථාන හදාන කරනවනේ. ওই විස්තර ඉච්චර යුවට ලකුණු කැපෙන ප්‍රමාණය අඩුයි. ඇවිදිනකොට ඇවිදින බව දන්නවනේ ඉඳගෙන නෙවෙයි කියලා ලකුණු සිය ලැබිලා තියෙනවා. ඒ නිසා නිතරම හොයාගන්න කාරණාව සතුට වෙන්න. හැම වෙලාවෙම සතුට වෙන කාරණාවක් හොයාගන්න. සුභ පරමාහම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි. ඉදපඤ්ඤස්ස පුද්ගලෝ උත්තරින් අපඩ විජ්ජන්තස්ස කියලා සරුවචනාංශයේ මෙත්තා සහගත සූත්‍රය කියනවා. මේ ජීවිතේ සුභේ පමණක් දකින්නේ කියලා. බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙනවා, manussත්ත්ව ප්‍රතිලාභයක් ලැබිලා තියෙනවා, ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා, සත්‍ය සංසේවන ලැබිලා තියෙනවා, ධර්ම ශ්‍රවණය ලැබිලා තියෙනවා. ඕයිනම් පැවිදි වෙන්න පුළුවන්. තවුණා. ඒ ජීවිතේ මම උසකට දඟුණ පාත් වෙනවා කියලා කනකට වෙන්නේ. ඒක උත්තරයකට අරගෙන යන එකයි තියෙන්නේ. එතකොට මේ සක්මන් භාවනා පිළිබඳව මේ පිටිය පැටි බැලුවා. පොඩ්ඩලෙමෙන් හදපේ මොකද කියන්නේ? එක් එක්කත් හොඳයි කියන තරම්වත් නැහැනේ ඔක්කොම මේ මුදිතාවක් කියන එකක් පලාතක නැහැ. මට එහෙම කියවනම් මං කියන හොඳයි කියලා කියන්නේ මං නිකන් හොඳයි කියන්නේත් නැහැ. ඔය ඔය විනාඩි 6 දුන්නට පස්සේ පැයක් බණ කියනට වැඩිය අපන් ඔක්කොම තොරතුරු හම්බෙලා තියෙනවා. පරියංක භාවනාව මේ සතිපාසලේ වැඩ ටිකුත් තියෙනවා. ඒ නිසා තේ තේ පොඬ දෙන්නේ අද. විලම්පස වෙලාවේ පරියන්කෙන් පස්සේ අපි සතිපාසල පෙන්නනවා. ඒ නිසා මෙතන මෙඳගෙන තේ බිබි සතිපාසල බලන්න ඕනේ. මොකද මේ ඔයගොල්ලන්ට වැඩි ඉදිරි પરම්පරාව වාසනාවන්තයි. ඊර්ෂ්‍යා කරන්න එපා. ඔයගොල්ලෝ ළඟම දරුවෝ. පොඩියෝන් ඉන්නවනම් අපි උන්ට ඔට්ටුණු පලන්දර. ඒ ටික පෙන්නනවා සතිපාසලේ තියෙන සතිපාසල් ටික. ඔය ඒක නිසා අපි දැන් නම් පෙන්නලා ඉවර කරන්න බැරි තරම් තොරතුරු තියෙනවා. සතිපාසල කියන වැඩපිළිවෙල අපි ඒක උගන්වන්නේ ඕගොල්ලෝ තරහ වෙයි මයිත් එක බුද්ධ ආගම කියලා නෙවෙයි. පාසල් විෂයක් වශයෙන්. ඉස්කෝලේ පන්තියේ ඕනෙම ළමයෙකුට කරන්න පුළුවන් පාසල් විෂයක් වශයෙන් ඒක වෙන්න ඇති රහස මුත්තට අල්ලනවා. අමාරු බුද්ධ ආගම් කාරණේ තමයි. බුද්ධාංකාරය අනනවා අනනවා අනනවා එයාට දානවා මෙයාට දානවා කතෝලික ඉස්කෝලේක කෙරුවා කතෝලිකනේ මුස්ලිම් ඉස්කෝලේක මේ වගේ වාඩි වෙලා ඉන්න 300ක් විතර කෙල්ලෝ මොට්ටක් කිලි දාගෙන 300ක් විතර සක්මන් කරනවා පිට්ටනියේ වලාකුලක් පොළොවට පාත් වෙලා වගේ කොච්චර වටනවාද ඒ ඔක්කොමලා එකම සතිය වවන්තයි. ඒ නිසා අපි සතිපාසල පෙන්නනවා මේ මේ ගිලම්පස වෙලාවේ. දැන් අපි වෙලා ගන්නවා සක්මන් භාවනා සඳහා. අපි එහෙනම් මෙතන නතර කරන අපේ ධර්ම සාකච්ඡාව. ශිරු දිනාටම තෙරුවන් සරණයි.